හොඳයි. එහෙනම් මේට මේ දක්වා කරගෙන යන ලබන දේශනා මාලාවේ තවත් දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ සම්මා දිට්ඨිය පිළිබඳවයි මේ දේශනා මාලාව ඉදිරිපත් කරගෙන යන ලබන්නේ. මෙයාට මතක ඇති අපේ ගිය වාරයේදී කීවා ජරා මරණය කුමක්ද? ජරා මරණ සමුදය මොකක්ද? ජරා මරණ නිරෝධය මොකක්ද? ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මොකක්ද කියන කරුණු හතර යම් කිසි කෙනෙක් හරියට අවබෝධ කරගත්තා නම් එතකින්ම කෙනෙකුගේ සිත තුළ සම්මා දිට්ඨිය පිහිටියා වෙනවා කියන කරුණ. ඒට අමතරව ජරා මරණ ජරා මරණ සමුදය ජරා මරණ නිරෝධය සහ ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන කරුණු හතර අවබෝධ කිරීම තුළින් රහත් භාවය දක්වාම ලබලා දුක කෙලවර කරන්නට පුළුවන් කියන කරුණ. මේවා ඊයේ වාරයේදී අපි මේ ඇයිද කියවා. මේදී ජරා මරණ කියනකොට මේ ඇයිට තේරෙන්නට ඕනේ මෙතනින් කතා කරන්නේ තනිකරම දුක්ඛ සත්‍යය කියලා. දුක්ඛ සත්‍ය විස්තර කරනකොට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. ජරාවත් දුකක්, මරණයත් දුකක් කියලා පෙන්වුම් කළා. ඒකකොට ජරා මරණය කියන එකෙන් අදහස් කරන්නේ තනිකරම දුක්ඛ සත්‍යය. ජරා මරණ සමුදය කියන්නේ එහෙමනම් දුක්ඛ සමුදය සත්‍ය. ජරා මරණ නිරෝධය කියන්නේ නිරෝධ සත්‍ය. ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මාර්ග සත්‍ය. එතකොට ඒක හරියට අවබෝධ කරගත්තා නම් කෙනෙක් ඒ කියන්නේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් පැහැදිලිව ප්‍රත්‍යක්ෂ ලෙස යම් කිසි කෙනෙක් හරියට අවබෝධ කරගත්තා නම් ඒ තුළින් සෑම මාර්ගඵලයක්ම ලබන්නට පුළුවන්කම තිබෙන නිසා තමයි ඒ කරුණ හරියට අවබෝධ කර ගැනීමෙන් රහත් භාවයවත් ලබනවා කියන කතාව ඒ සූත්‍රයේ දැක්වෙන්නේ. එතකොට ජරා මරණ වගේම තමයි ජරා මරණ සමුදය. ජරා මරණ සමුදය කියනකොට මෙයාට කියවා මතක ඇති මේ ගිය භාගයේදී ජාති සමුදය ජරා මරණ සමුදය කියලා. මේ ඉපදීම ඇති වෙන නිසා තමයි ජරාවක් එන්නේ මරණයක් එන්නේ. එතකොට ඉපදීම ජාතිය තමයි ජරා මරණ සමුදය. එහෙම කියනකොටම ජාතිය නිසා ජරා මරණ ඇති වෙනවා කියනකොට මෙතන හේතුඵල ක්‍රියාදාමයක් සිදුවන බව පැහැදිලිව කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕන. ජාතිය හේතුව ඒ නිසා ජරා මරණය ඵලය. තුළ ජාතිය ඇති වෙන්නටත් යම්කිසි හේතුවක් තියෙනවා. ඒක භව නිසා ජාතිය ඇති වෙනවා. ඒ වගේම භව ඇතිවීමටත් යම්කිසි හේතුවක් තියෙනවා. උපාදාන නිසා ඒක සිදු වෙනවා. උපාදාන ඇතිවීමටත් ඒක හේතුවක් තියෙනවා. තණ්හාව නිසා ඇති වෙනවා. මේ විදිහට මේ කරුණු ගැන මනවින් අවබෝධ කරගෙන අවබෝධ කරගෙන යන කෙනෙකුට පටිච්ච සමුප්පාද ධර්මයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් අත්දකින්නට පුළුවන් වෙනවා. මේ පටිච්ච සමුප්පාද ධර්මයන්ගේ ප්‍රතිලෝම පැත්ත දකින විට ඒ කියන්නේ ඒක වේ නිරුද්ධ වී යාම දක්නා පැත්ත දක්නා විට ඒ තුලින් කෙනෙකුට නිවන් මොහොත ලබන්නට පුළුවන්. ඒ කියන්නේ <clears throat> ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ ජාති නිරුද්ධෝ නාන ජරා මරණ නිරුද්ධයි. ඒක නිසා මේ විදිහට භව නිරෝධා ජාති නිරෝධෝ භවය නිරුද්ධ වුණා නම් ජාතිය නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ උපාදාන නිරුද්ධ වුණා නම් භවය නිරුද්ධ වෙනවා. මේ විදිහට ආපස්සට මේ පටිච්චසමුපාද ධර්මයන්ගේ නිරෝධය දැකමින් දැකමින් යම් කෙනෙක් හරියට භාවනාවක නියලුණා නම් ඒ තුළින්මත් කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. ඊට අමතරව මේ ඇති කරගනු ලබන ඥානය, ඒ කියන්නේ ජරා මරණ, ජරා මරණ සමුදය ආදී පිළිබඳ ඇති කරගන්න ඥානය තනිකරම සංස්කාර ධර්ම රාශියක් තමා ඇති කර ගන්නවා නෙවෙයි තමාගේ ඥානයක් නෙවෙයි ඒක ඒ දැනීම පවා සංස්කාර ධර්මයක් එතකොට ජාතිපත්‍ය ජරා මරණන්ති ඥානං කියලා අපට ඕන නම් ජාතිය නිසා ජරා මරණය ඇති වෙනවා කියලා ඒ පිළිබඳ නුවණක් ඇති වෙන එක දකින්නට පුළුවන් අසති ජාතිය නැත්ති ජරා මරණන්ති ඥානං මේ ජාතිය නැත්තම් ජරා මරණයක් නැහැ කියලාත් නුවණක් ඇති වෙනවා අතීතම්පි අද්ධානං ජාතිපච්චා ජරා මරණං ඥානං අසති ජාතිය නත්ති ජරා මරණං ඥානං අතීතයෙන් ජාතිය නිසා තමයි ජරා මරණ ඇති වුනේ ජාතිය නැත්නම් ජරා මරණ අතීතයේ සිදු වෙන්නේ සිදු වෙන සිදු වෙන තිබෙන්නට තිබෙනවා ඒ වගේම අනාගතම් පියද්ධානං ජාතිපච්චා ජරා මරණන්ති ඥානං අසති ජාතියානති ජරා මරණන්ති ඥානං අනාගතයේ යම්කිසි ජාතියක් ජරා මරණයක් තියෙනවා නම් ඒක සිදුවන්නේ ජාතිය නිසා එතකොට ජාතිය නොතිබුණා නම් නොවන්න ජාතිය ඇති නොවනවා නම් අනාගතයේ ජරා මරණය සිදුවන්නේ මේ පිළිබඳ ඥානයක් ඇතිව ඇති කරගන්නට පුළුවන් නුවණක් පහළ වෙනවා සම්පිෂ්ඨතං ධම්මච්චිත ඥානං සම්පේකය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං තේ ඥානං යම් කිසි කෙනෙකුට මේ පිළිබඳ නුවණක් ඇති වුණා නම් මේ නුවණ තම්පේ කය ධම්මං ශේවී යන ධර්මයක් වය ධම්මං වැයවී යන ධර්මයක් විරාග ධම්මං නොයලිය යුතු ධර්මයක් නිරෝධ ධම්මං නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුතු ධර්මයක් එතකොට ඒක සංස්කාර අනිත්‍යයි අනිත්‍ය දැන නිසාම නිරුද්ධ වෙනවා නිරුද්ධ වුණාට පසුව ඒ සංස්කාර ධර්ම වල මම මගේ කියලා ගන්නට කිසිවක් ඉතිර නොවන නිසා ඒවා අනාත්ම ධර්ම. මේ විදිහට මේ පටිච්චසම්පාද ධර්මයන් ඒ ආකාරයෙන් විදර්ශනා ඇසකින් බලන විටත් ඒ තුළ නොත් කෙනෙකුට පුළුවන්කම තිබෙනවා නිර්වාණ ධාතුව අවබෝධ කර ගන්නට. එතකොට ජරා මරණ ගැන හරි අවබෝධයක් දක්නා කෙනා දුක්ඛ සත්‍යයයි පැහැදිලිව දකින්න. ඒ කියන්නේ මේ ජීවිතේ පමණක් නෙවෙයි අපි ජරා මරණ අත්දකින්නේ ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා ජරා දුක් විඳින්නට වෙනවා මරණ දුක් විඳින්නට වෙනවා මේ ජීවිතේ පමණක් නෙවෙයි අතීත සංසාරයේ කෙලවරක් නැතුව සීමාවක් නැතුව අසීමිත වර්ගාට ගණන් අසංඛේ අසංඛේ අසංඛේ අසංඛේ අසංඛේ ගණන් කල්ප තිස්සේ ඉපදී ඉපදී මෙරි මෙරි ආපයක Tamanට දකින්නට පුළුවන්කම තිබෙන්නට ඕන එතකොට මේක මහා දුකක් කියලා තේරෙනවා ජරාව මරණය ගෙන දෙන නැව නැවත නැවත ඉපදී ඉපදී යන එක මහා දුකක් කියලා තේරෙනවා. ඒ දුකක් කියලා තේරෙනකොට තමයි ඒ දුක කෙරෙහි කලකිරීමක් ඇතිවන්නේ. මේක කෙරෙහි නොයල්මක් ඇතිවන්නේ. නැත්තම් මේ දුක ගැන දන්නේ නැති තුන තැනස්සාට මේවා කෙරෙහි කලකිරීමක් ඇතිවන්නේ. තමන්ගේ ඇඟ කෙරෙහි, තමන්ගේ සිත කෙරෙහි මේ පංචස්කන්ධ ලෝක ධර්මයන් කෙරෙහි කලකිරීමක් ඇතිව නොවන නිසා මේවා කෙරෙහි ඇලිලා බැඳිලා කටයුතු කරනවා. මේවා උපාදාන කරගෙන කටයුතු කරනවා. එහෙම වන්නේ අර දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි අවබෝධ අවබෝධයක් නැති නිසා. එතකොට මේ දුක්ඛ සත්‍ය ගැන ඒ ආකාරයෙන් පැහැදිලි අවබෝධයක් මේ ජරා මරණය ගැන හරියට දැන ගැනීම තුළින් ඇති කරගන්නා විට මේ දුක කෙරේ කලකිරෙනවා කලකිරෙනකොට මේ දුක නැති කරගන්නට ඕනෑ කියන අදහස පහළ වෙනවා. ඒ දුක නැති කරගැනීමේ අදහස පහළ වෙනකොට දුක ඇතිවීමේ හේතුවක් තියෙනවා. ඒ හේතුව නැති කිරීමෙන් තමයි දුක නැති කරන්නට පුළුවන් වන්නේ කියන කරුණ නුවණ ඇති කෙනෙකුට අවබෝධ වී පෙනියන. ඒකට දුක ඇතිවීමේ හේතුව ඒ අය දකිනවා ඒ හේතු ඇතිවීමේ ඇති වුනේ මොන මොන කරුණු නිසාද කියන කාරණාව දකිනවා. ඒක නැති කරන්නට නම් නැති කිරීමේ මාර්ගයක ගමන් කරන්නට ඕනේ කියලා අවබෝධ කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරමින් සමත විදර්ශනා ආදී භාවනා කරමින් කටයුතු කරන කෙනෙකුට මේ ජරා මරණය පිළිබඳ පවත්නා වූ දුක අවබෝධ වීම නිසාම මේ සංසාර දුක කෙලවර කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ ආකාරයෙන් කෙනෙකුට නිර්වාණ ධාතුව අවබෝධ කරන්නට පුළුවන්. ඊළඟට ජරා මරණ නිරෝධය ගැන කතා කළා. ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ කියලා. ජාතිය නැත්තම් ජරා මරණයක් නැහැ. ඉපදිච්ච නිසා තමයි ජරාවක් එන්නේ මරණයක් වෙන්නේ. ඉපදීමක් නැත්තම් ජරාවකුත් නැහැ මරණයකුත් නැහැ. එතකොට මේ ජාතිය නිරුද්ධ වෙලා ජරා මරණ නිරුද්ධ වන ආකාරය ඒ කරුණ හරියට දක්නා කෙනෙකුට දැනගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. දැන් කෙනෙක් යම් කිසි කෙනෙක් භාවනා කරලා සෝවාන් වෙනවා නම් සක්කාය දිට්ඨි චිකිත්සා ශීලබ්බත පනාමාස කියන සංගෝණ ධර්මයන් සම්පූර්ණයෙන්ම නැති කරලා නිර්වාණ ධාතුව අවබෝධ කරනවා එවැනි කෙනෙක් උපරිම වශයෙන් නැවත උපදින්නේ ආත්ම හතක් පමණයි මේ කරුණ මේ අය දන්නවා එතකොට ඒ ආත්ම හතින් එහා යම්තා ජරා මරණ නැති වෙන්නට තියෙනවා නම් ඒ ඔක්කොම නිරුද්ධ වෙනවා ඊට අමතරව ඒ සෝවාන් වෙච්ච කෙනා අපායගාමී අකුසල කර්මයක් අවදාවත් ඊට පසුව කරන්නේ අපාය වලින් ඒ අය සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා ඒ භවයෙන්ුත් නිදහස් වෙනවා එතකොට ඒ જાතියත් ඒ જાතියන වෙනුවෙන් නිදහස් වෙනවා. එතකොට එවැනි කෙනාට Tamanට තේරෙනවා මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? ආත්මයක් ඇත කියලා ගන්න පංචස්කන්ධ ලෝක ධර්මයන් තුළ ආත්මයක් ඇත කියලා ගන්න එකටයි සක්කාය දිට්ඨිය කියන්නේ. මේක ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න. මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ මොන මොන හේතු නිසාද? ඇයි මම මේ විදිහට මේවා කෙරේ මම කියලා මගේ කියලා ආත්මයක් කියලා ග්‍රහණය කරන්නේ? ඒ කරුණ දකින. එතකොට Tamanට තේරෙනවා Tamanගේ මෝඩකම නිසා තමයි මේ රූපය මම කියලා ගන්න වේදනාව මම කියලා හිතන්නේ සංඥාව සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මයන් මම මගේ කියලා ගන්න. මෙතන තනිකර මෝඩකමක් තියෙනවා. මේ මෝඩකම දකින්නේ ප්‍රඥාවකින්. ඒ ප්‍රඥාවෙන් දකින විට මේ පංචස්කන්ධ ධර්ම අනිත්‍ය වශයෙන් ඔහු දකිනවා. ඒ වගේම දුක් වශයෙන් දකිනවා, අනාත්ම වශයෙන් දකිනවා. නිරන්තරයෙන්ම නිරුද්ධ වී නිරුද්ධ වී යන නිසා මේවා නිරුද්ධ වී යන ධර්ම වශයෙන් දකිනවා. එතකොට යම් කිසි දෙයක් නිරුද්ධ වී ගියාට පසුව ඒ මම හෝ මගේ ආත්මය කියලා ගන්නට දෙයක් ඇතින් ඉතිරි නොවන නිසා මේ ඔක්කොම අනාත්ම ධර්මය කියලා දකිනවා. ඒ ආකාරයෙන් දැකීම තුළින් ඔහුට මාර්ගඵල ලබන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. එතකොට ඒ ජරා මරණ නිරෝධය සිදුවන එක් ආකාරයක් ඒ. ඊට පස්සේ සකදාගාමි වෙනකොට සකදාගාමි තත්ත්වයට පත් වෙන විට කාමරාග පටිකය කියන එකේ තියෙන ඕලාරික කාමරාග පටික ස්වરૂපේ නැති කරනවා. ඒ කියන්නේ පළු වශයෙන් ඇති වෙන ඕල කාමරාගයේ පටිගේ නැති වෙනවා. සියුම් වශයෙන් ඇති වෙන කාමරාගයක් පටිගයක් පමණයි එවැනි කෙනෙකුගේ සිත තුළ තියෙන්නේ. එතකොට ඒක ඇතිවන ආකාරය මේ ජාති ජරා මරණ ආදී කරුණු අවබෝධයෙන් කෙනාට පැහැදිලිව දක්නට පුළුවන් වෙනවා මේ සංසාරික දුක ලබා දුන්නේ මේ විදිහට කාමරාග පටිගෝලින් බැඳිච්ච නිසා මේ කාමරාග පටිග ධර්මයන් ඇතිවන්නේ කොයි ආකාරයෙන්ද කියලා දක්ිනවා කාමරාග පටිගානුෂේ කොයි මොන හේතුන් නිසා ඇති වෙනවද මේ කාමරාග පටිඝානසේ නැති කරගන්නට නම් මොකක් කළ යුතුද ආදී වශයෙන් නියම ආකාරයෙන් කල්පනා කරනකොට මේ පංචෝපාදානස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බලබලා සිටීමෙන් හැර වෙන දෙයකින් මේක නැති කරගන්නට බෑ කියන අවබෝධය පිහිටලා ඒ කාමරාග පටිඝ ධර්මයන් අඩු කර ගැනීම සඳහා කටයුතු කරන කෙනෙකුට සපෘදාගාමි වන්නට පුළුවන් ඒ ආකාරයෙන්ම ජාති නිරෝධා මේ ජරා මරණ නිරෝධෝ කියන தත්ත්වය ඇති වෙනවා වෙන කෙනෙක් නැවත එක සැරයයි උපදින්නේ එයින් එහා සියලුම භව නිරුද්ධ වී යනවා එයින් එහා උපදින්නට තියෙන ඉපදීන් නැති වෙනකොට ජරා මරණ ඔක්කොම නිරුද්ධයි. එක ආත්මයකට පමණක් තව සීමා වෙලා ඔක්කොම ධර්මතාවයන් නිරුද්ධ වී යනවා. ජරා මරණයන් නිරුද්ධ වී යනවා. අනාගාමී වීමට උත්සාහ කරන තැනැත්තා විසින් කාමරාග පටික ධර්මයන් සම්පූර්ණයෙන්ම නැති කරන්නට ඕන. නැවත නූපදින ආකාරයෙන්ම නැති කරන්නට සිදු වෙනවා. එවැනි කෙනෙක් උපදින්නේ සුද්ධාවාසයක පමණයි. ඒ සුද්ධාවාසය භ්‍රම ලෝකයක ඉපදීම හැර අනිත් ඔක්කොම ජරා මරණ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙ යන අනාගාමී තත්ත්වයට පත්වන කෙනෙකුට පත් වූ කෙනෙකුට එතකොට එවැනි කෙනෙක් අනාගාමී තත්ත්වයට පත්වන්නට නම් මේ කාමරාග පටිඝානුෂයන්ගේ ඇතිවීමේ හේතුව දැකලායි හේතුව අයින් කරන්නට සිදුවනයි හේතුව අයින් කිරීම තුළින් කාමරාග පටිඝානුෂය නිරුද්ධ කිරීමෙන් අනාගාමී භාවයට පත්වන රහත් වෙනකොට සියලුම ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන්ම නැති වෙනවා ලෝභය, ද්වේෂය, මෝහය ආදී ඔක්කොම දේවල්. ඒ වගේම රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා වැනි සංවර ධර්මයන් සම්පූර්ණයෙන්ම සේවී යනවා රහත් වූ කෙනෙක් නැවත කවදාවත් උපදින්නේ ඒක නිසා ඔහුගේ ජරා මරණ ඒ රහත් වූ ජීවිතයට පමණයි තව ඉතිරිලා තියෙන්නේ එයින් පසුව කිසි දවසක ජරා මරණයක් එන්නේ ජරා මරණ නිරෝධේ ඒ ආකාරයෙන් සිදුවෙනවා එතකොට මේ ජරා මරණ නිරෝධේ හරියට සිදුවන ආකාරය දකින කෙනාට ප්‍රායෝගික අශකින් ඒවා සිදුවන ආකාරය දකින්නට පුළුවන්කම තිබෙනවා නම් සෑම මාර්ගඵලයක්ම ලබන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාව හරියට දකින්නට ඒ කියලා කියනවා. ඒ ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය වෙන දෙයක් නෙවෙයි. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම දියුණු කර ගැනීමෙන් සියලුම මාර්ගඵල ලබන්නට පුළුවන් බව මේ දන්නවා. ඒ අනුසාරයෙන් මේ මාර්ගඵල ලැබීමට ඒ සම්මා සතිය සම්මා සමාධිය සම්මා දිට්ඨිය වැනි අංගයන් දියුණු කර ගැනීම තුළින් කෙනෙකුට ඕනෑම සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන ඕනෑම මාර්ගයක් ඵලයක් ලැබලා මේ ජරා මරණ සම්පූර්ණ නිරුද්ධ කරන්නට පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට ඒ ජරා මරණ නිරුද්ධ ජරා මරණ ගැන හරි අවබෝධයක් ඇති වූ කෙනෙකුට නිර්වාණ ධාතුව අවබෝධ කරන්නට පුළුවන් තමාගේ ප්‍රඥාවේ මට්ටමට අනුව සෝවාන් වන්නට පුළුවන් නැත්නම් සකදාගාමි වෙන්නට නැත්නම් අනාගාමි වෙන්නට නැත්නම් රහත් වන්නට පුළුවන් හැම දිනාට මේක ඒ ජරා මරණ පිළිබඳ හරියට අවබෝධයක් ඇති වීම තුළින් ඕවා ලබන්නට පුළුවන් කියන කතාව නෙවෙයි මෙයින් අදහස් කරන්නේ ඒ විදිහට නිසි පරිදි කටයුතු කරපු වෙනාට ඒ ආකාරයෙන් උපරිම ප්‍රතිඵලය උනත් ලබා ගන්නට පුළුවන් එදා මේ අපිට ඒවා මේ ජරා මරණ ගැන හරිය අවබෝධයක් ඇති කරගත්තාට පස්සේ නිවන් ලබන්නට පුළුවන් වන්නේ කෙසේද කියන කරුණ සිහිපත් කරන අවබෝධ කරගෙන එන්නට කියලා මේ කරුණ පාදක කරලා මේ අයගේ අවබෝධය කොයිතරම් දුරට හරියද නැත්නම් ඒ හොඳද ආදී කරුණු තමාම තීරණය කරගන්න. මේ කරුණු කියවාට පස්සේ වික්ෂුපිරි සහනවා සියාකෝපනාවසෝ අඤ්ඤෝපි පරයායෝ යතාර ආර්ය ශ්‍රාවකෝ සම්මා දිට්ඨියට යොදගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡ ප්‍රසාද සමන්නාගතෝ ආගතෝ එමන් සද්ධම්මන්තේ කියලා. මේ සෝවාන් ආදී මාර්ගඵල ලැබලා ධර්මයේ ගැන නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති තැනැත්තෙක් බවට පත් වෙලා සම්මා දිට්ඨිය ඉජ්ජු කරගත හැකි තවත් වෙනත් මාර්ගයක් තියෙනවාද ස්වාමින් වහන්සේ කියන එකයි ඒ අසන ලද ප්‍රශ්නයේ සිංහල අදහස. ඒකට පිළිතුර දෙන්න අවශ්‍ය ආශෝ තිබෙනවා එවත්නේ තිබෙනවා තියෙනවා. එතකොට ඒක විස්තර කරනවා යතෝ කෝ වාවසෝ අරිය ශාවකෝ ජාතිංච පජානාතේ ජාති සමුදයංච පජානාතේ ජාතින් දූදංච පජානාතේ ජාති නිරෝධගාමිනී පටිපදන්ති පජානාතේ එත්තාවතාපි කෝ වාවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජිතකදා උජුපතාස දෙච්චේ ධම්මේ අවිච්ඡප්පසාදෙන් සමන්නාගතෝ වාගතෝ යන සද්ධම්මන්ති කියලා තියෙනවා ඇති එහෙම එකකුත් තියෙනවා. තවත් ආකාරයකින් අපිට සම්මාදිට්ඨිය කියන්නේ කොහොමද කියලා දැක ගන්නට පුළුවන්. ජාතිය යම් කිසි කෙනෙක් දකිනවා නම් ජාති සමුදය දකිනවා නම් ජාති නිරෝධය දකිනවා නම් ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දකිනවා නම් එතෙකින්ම කෙනෙකුගේ සිත තුළ සම්මා දිට්ඨිය පිහිටියා වෙනවා ඒ ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙලා ලෝකෝත්තර සම්මා දිට්ඨිය අත්දැකපු කෙනෙක් බවට පත් වෙනවා මේ දේශනා මාලාවේදී හැම විටම වාගේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට යොමු කරලායි අපි මේ දේශනා ඉදිරිපත් කරන්නේ. ඒ ඒ කරුණු ඒ දේශනා ඒ සූත්‍රයේ දේශනාවල කරුණු ඔක්කොම තියෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට යොමු වෙලා. ඒකයි මේ විදිහට අපි ඒ කරුණු විස්තර කරන්නේ. එහෙම කියලා ඊට පස්ව කියනවා යතෝකෝ ආවසවරිය ශාවකෝ ඒවං ජාතිම් පජානාති ඒවං ජාති සමුදයම් පජානාති ඒවං ජාති නිරෝධම් පජානාති ඒවං ජාති නිරෝධගාමිනින් ප්‍රතිපදන්ත පජානාති සෝ සම්බස සෝ රාගානුසයම් පහය පටිඝානුසයම් පටිවිනෝදෙත්වා අස්මේති දිට්ඨිමානානුසයම් සමෝහනෙත්වා අවිද්‍යම් පහය විද්‍යං උත්පාදෙත්වා දිත්තේ ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති මේ ආකාරයෙන් යම් කිසි ආර්ය ශ්‍රාවකෙක් ජාතිය හරියට දකිනවා නම් ಜಾති ඇතිවීමේ හේතුව ಜಾති සමුදය හරියට අවබෝධ වෙලා පේනවා නම් දකිනවා නම් ಜಾති නිරෝධය සිදුවන්නේ මෙහෙමයි කියලා හරියට දකිනවා නම් ಜಾති නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මේ ಜಾතිය නැති කරන ප්‍රතිපත්තිය මේකයි කියලා හරියට අවබෝධ කරගන්නවා නම් ඔහු සබ්බසෝ රාගානුසයම් පහය රාග අනුසය සම්පූර්ණයෙන්ම නැති කරලා පටිඝානුසයම් පටිවිනෝදෙත්තා පටිඝානුසය සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරලා අස්මීති දිට්ඨිමානානුසයන් සමූහණිත්වා මම කියලා කෙනෙක් සිටිනවා කියන අස්මිමානේ දිට්ඨිමාන අනුසය ධර්මයන් සම්පූර්ණයෙන්ම නැති කරලා අවිජ්ජම් පහය අවිජ්ජාව ප්‍රහාණය කරලා විජ්ජං උත්පාදෙත්වා විද්‍යාව උපදවාගෙන දිට්ඨිය ධම්මේ මේ ජීවිතේදීම දුක්ඛ සන්දකරෝ හෝති දුක් සම්පූර්ණයෙන්ම කෙලවර කරනවා එතකොට ওই කරුණු හතර අවබෝධ කර ගැනීමනොත් යම් කිසි කෙනෙකුට රහත් ඵලයේ දක්වාම ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් පාරමී සත්‍යය තියෙන කෙනෙකුට ප්‍රඥාව තියෙන කෙනෙකුට සති සමාධි ප්‍රඥා දියුණු වී සිටින කෙනෙකුට හැමෝටම නෙවෙයි ඕවා දිය කරලා පෙව්වත් සති සමාධි ප්‍රඥා කියන ධර්මතාවයන් තමයි දියුණු කරලා මේ දක්වා දියුණු කරලා නැත්නම් ඒ මාර්ගඵල ලැබීමට සුදුසු මට්ටමට දියුණු වෙලා නැත්නම් මේව කොච්චර අවබෝධ වුණත් නිවන් ලබන්නට බෑ. ඒවා දියුණු වෙච්ච කෙනෙකුටයි ওই ආකාරයෙන් ප්‍රතිඵල ගන්නට පුළුවන් වන්නේ. එතකොට ඊළඟට විමසනවා කතමපනාවසෝ ජාති කතමෝ ජාති සමුදයෝ කතමෝ ජාති නිරෝධෝ කතමා ජාති නිරෝධගාමිනී පටිපදා දැන් අපිට ඒවා ජාතිය දකින්න ජාති සමුදය, ජාති නිරෝධය, ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දකින්න කියලා. මේ ආන්නේ මොකද්ද මේ ජාතිය කියන්නේ? මොකද්ද ජාති සමුදය කියන්නේ? ජාති නිරෝධය කියන්නේ කොහොමද? ජාති ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? යන්තේ සන්තේ සංසත්තානං ධම්මිතම් සත්ත්වනිකායේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දහනම් පාසු භවවා තනානම් පරිලාභෝ අයං උචතාසෝ ජාති ජාතිය කියන්නේ ඇවත්නි මෙන්න මේකයි. යම් කිසි තැනක යම් කිසි ආත්ම භාවයක ඒ කියන්නේ මනුසාරි දිව්‍යhari බ්‍රහ්මhari තේසංhari අමනුසාරි කොයි හරි ආත්ම භාවයක ಜಾති පහළ වීමක් තේනවනම් සංජාති ඔක්කොම ඔක්කොම ඉන්ද්‍රියන් සහිතව එකවර ඉපදීමක් තියෙනවනම් දැන් මනුස්ස ලෝකයේ ඉපදිනකොට අපේ මනුස්සයට එනකොට ඔක්කොම ඉන්ද්‍රියන් නැහැ ඒවා පසුවට වැඩින් සමහර විට අමනුෂාත්ම වල වාගේ තැන්වල සමහර නේ හැම විටම අමනුෂාත්ම වෙන තැන්වල උපදිනකොටම ඔක්කොම ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණත්වයටපත් වෙලා තියෙන එකයි ಜಾති සංජාතික ඔක්පන්ති මව් කුසවලට බැස ගැනීමක් තියෙනවනම් ඒ කියන්නේ උදාහරණ වශයෙන් කිව්වොත් මනුස්ස මව් කුසට යනවා නැත්නම් ඔය සිව්පාසතුන් මව් කුසවලට යනවා ඒ වගේ සංජාති යොක්ඛන්ති අබ්බිනිබ්බන්තේ සම්පූර්ණයෙන්ම ඕපපාතික වශයෙන් පහළ වීමක් තියෙනවා නම් කන්ධානම් පාසුභාවෝ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මයන්ගේ පහළ වීමක් තිබෙනවා නම් ආයතනානම් පරිලාභෝ අසකන්නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන චක්කායතන සෝතායතන ගහනායතන ඒවායතන කායතන මනායතන කියන ධර්මයන්ගේ ප්‍රතිලාභයක් තියෙනවා නම් මෙන්න මේකට තමයි යවන්නේ ජාතිය කියන්නේ භව සමුදයා ජාති සමුදයෝ මේ ජාති ඇති වෙන හේතුව තමයි භව භව නිරෝධා ජාති නිරෝධෝ භවයේ නිරුද්ධ වීමෙන් තමයි ජාතිය නිරුද්ධ වෙන්නේ අය මේ වාරියෝ වට්ටංගිකෝ මග්ගෝ භව නිරෝධ ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ ජාති නිරත කිරීමේ ප්‍රතිපදාව මේ ආර්ය අෂ්ටාංග මාර්ගයමයි ශ්‍රේයතේ දන් ඒ කියන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සතේ සම්මා සමාධි ඔය කියපු අංගටයි ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය එතකොට මේ ජාතිය කියන්නේ කුමක්ද කියන එක ගැන මේ ඇයිද විස්තර කරන්නට දෙයක්වත් නැහැ. මේ අය දන්නව නැවත දැනක පුනර්භවය ගෙන දෙන එකට තමයි ජාතිය කියන්නේ. මේ පුනර්භවය ගෙන දෙන ආකාර අනුව ඒවා කොටස් හතරකට බුදුහාමුදුරුවෝ බෙදලා පෙන්눔 කරලා තියෙනවා අණ්ඩජ ජලාබුජ සංසේදද ඕපපාතික කියලා. අණ්ඩජ කියන්නේ ඔය බිත්තර biju වටින් උපදින සත්වෝ. ඔය කුරුල්ලන් වැනි සත්වෝ biju වටින් පහළවන්නේ. ඒක එතනත් જાතියක් තියෙනවා. ජලාබුජ කියන්නේ මව් කුසක් ඇසුරු කරගෙන උපදින මිනිස්සු සිව්පාසතුන් වැනි සත්වයෝ. ඊළඟට සංසේද කියන්නේ ওই කුණු වෙච්ච මාළු නැත්නම් ওই කුණු වෙච්ච තැන් එළවලු පළතුරු ආදී පණුවලු සත්වයෝ බෝ ඒ ඒ ඇයට තමයි සංසේදද කියන්නේ. ඕපපාතික කියන්නේ මෙතනින් මැරෙනකොට මේ තවත් තැනක එකපාරම පහළ වෙනවා ආමනුස්ස කොට්ටාස දෙවියෝ බ්‍රහ්මියෝ වාග්යය ඕපපාතික සත්‍යෝ මේ කොටස් හතරම ආවරණය වන පරිදි තමයි අර ජාතිය කියන එකේ අර්ථ නිරූපණය බුදුරජාණන් වහන්සේ දෙක් දක්වලා තිබෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ දැක්වූ පාට ඒ ආකාරයෙන්ම සරියොත් හාමුදුරුව ප්‍රකාශ කරන වෙන දෙයක් නෙවෙයි. ඉතින් අපිත් කියන්නේ ඒකයි බුදුහාමුදුරුවම කියපු පාට තමයි අපිත් මේ කියන්නේ. එදා සරියොත් ස්වාමීන් වහන්සේ පාට කියලා උන්වහන්සේගේ අවබෝධය මත තමාගේ ප්‍රායෝගික ප්‍රායෝගික අත්දැකීම් පාදක කරන ওই ධර්ම කරුණු විස්තර කරන්නට ඇති ඒවා කවදාවත් කිසි තැනක පොත්පත්වල ලියවිලා නැහැ. ලියන්නට හැකියකමුත් නැහැ. මොකද එහෙම ලිව්වනම් එහෙම ත්‍රිපිටකය කියන එක පොත් දසදහක් 50000ක් ලක්ෂයකටත් වැඩි විශාල ප්‍රමාණයකින් යුතු එකක් වෙනවා. ඉතින් දැන් ওই පොත්වල තියෙන්නේ මාතෘකාවට ලැබූ පාඩය පමණයි. අපි කියන්නේ ඒම ඉදියට තමයි. මේ බුදුරජාණන් වහන්සේ කියපු මාතෘකා පාඨය කියන්නේ අපේ අවබෝධයන් මත අපගේ ප්‍රායෝගික අත්දැකීම් පාදක කරගෙන අපට වැටහෙන ආකාරයෙන් මේ ධර්ම කරුණු ඉදිරිපත් කරනවා. එදා ශරියොත් හාමුදුරුවෝ එහෙම කරන්නට ඇති. නමුත් අපට ඒවා අවාසනාවකට මෙන් අහන්නට, දකින්නට, කියවන්නට ලැබෙන්නේ එතකොට ජාතිය කියන එක ගැන අමුතෙන් විස්තර කරන්න දෙයක් නැහැ. මේ ඇයට තේරෙනවා. ජාති සමුදය භව සමුදයා ජාති සමුදයෝ භවයේ නිසයි ජාතිය ඇතිවන්නේ. මේ ගැන මේට කලින් මේ ඇයට මා හිතන්නේ කියලා තියෙනවා. නමුත් මේ දේශනාවට ඒක අදාළ නිසා නැවත ප්‍රකාශ කරන්නට සිදු වෙනවා. භවස් කියන වචනේ අර්ථ දෙකක් තිබෙන බව පොත්වල දක්වා තිබෙනවා. උත්පත්ති භව සහ කර්ම භව කියලා. උත්පත්ති භව කියන්නේ උපදීම ගෙන දෙන ලෝකවල. භවය කියන එකට වචනය ලෝකයටත් පාවිච්චි කරනවා. එතකොට මේවා කාම භව, රූප භව, අරූප භව කියලා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. කාම ලෝක 11ක් තියෙනවා. ඒකට තමයි කාම භව කියන්නේ. ඒ කියන්නේ දිව්‍ය ලෝක 6ක් තියෙනවා. මනුෂ්‍ය ලෝකයක් තියෙනවා 7යි. ඊළඟට අපායවල 4ක් තියෙනවා. තේසම්, ප්‍රේතවිෂ, අසුරනිකාය සහ නිරේ. ඔය හතර. ඔය ඔක්කොම එකතු වුණාම මෙතන 11ක් තියෙනවා. මේ 11ට කියන්නේ කාම භව. ඒකට ඕන නම් කාම ධාතු කියන වචනේ කියන්නටත් පුළුවන්. නැත්නම් මේකට කියනවා හීන ධාතුව කියනවා. කියන්නේ කාම භවයේම කියන්නේ ඒ කියන කාමාවචර ලෝක 11. සුගති 7යි දුගති 4යි. ඒකටම කාම ධාතු කියලා කියන්නට පුළුවන්. ඕකටම කියන්නට පුළුවන් හීන ධාතු කියන වචනත්. එහෙම බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙනවා. මේ භවය තවත් ආකාරයකින් බෙදන්නට පුළුවන්. කාම භව රූප භව රූප භව වලට අමතරව සංඤී භව අසංඤී භව නේව සංඤී ඥාන සංඤී භව කියලා. සංඥාවක් තියෙන භව සංඥාවක් තියෙනවද නැද්දපත් කියන්නට බැරි තරමට සියුම් වූ භව සංඥාවක් කොහෙත්ම නැති භව. එතකොට දැන් මේකේ නේව සංඤී නාසඤ්ඤී භව කියන එකෙන් අදහස් කරන්නේ අර අරූපාවචර ධ්‍යාන හතරක් තියෙනවා. ඒ ධ්‍යාන අතරින් ඉහළම අරූපාවචර ධ්‍යානයට කියන්නේ නේව සංඥා නාසඤ්ඤායතනය කියලා. ඒක උපදවාගෙන ඒ සත්‍යයෙන් යම් කිසි කෙනෙක් ගෙබදෙනවා නම් ඒ බ්‍රහ්ම ලෝකේ ඒ බ්‍රහ්ම ලෝකයට කියන නම තමයි නේව සංඤී නාසඤ්ඤී ලෝකය කියන එක. ඒකට තමයි නේව සංඤී නාසඤ්ඤී භව කියලා කතා කළේ. ඊළඟට අසංඤී භව කියලා එකක් කියනවා. අසංඤී භව කියන්නේ සංඥාවක් නැද්ද මේ සංඥාව සම්පූර්ණයෙන් නැති ලෝකේ. ඒක රූපාවචර බ්‍රහ්ම ලෝකයක්. ඒකෙදී හතරවෙනි ධ්‍යානයෙන් පසු උපදින්නේ සිත නෑ, කය විතරයි තියෙන්නේ. ඒක සංඤී අසංඤී භව. අනිත් ලෝක කොම සංඥාවක් සහිතයි. අර කලින් කාම භව කියනකොට ලෝක 11ක් කතා කළා. මෙතන මෙතන තියෙනවා රූප භව, අරූප භව කියලා තව කොටස් දෙකක්. ඒ කාම භවය කියන එකට දිව්‍ය ලෝකයයි මනුෂ්‍ය ලෝකයයි අපායවල හතරයි ලෝකවල 11ක් අන්තර්ගත වෙනවා. රූප භව කියන්නේ රූපාවචර භක්ම ලෝක 16ක් තිබෙනවා ඒ 16ට. ඒ කියන්නේ බ්‍රහ්ම පාරිසජ්ජයේ බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මයේ කියලා බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. පහළම තියෙන බ්‍රහ්ම ලෝක තල තුනක්. ඊළඟට බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම ප්‍රෝහිත මහා බ්‍රහ්ම පරිත්තාබ අපමානාබ ආබස්සර කියලා තවත් බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා ඊට ටිකක් ඉහළින් තියෙන බ්‍රහ්ම ලෝක තල තුනක් පරිත්ත සුභ අපමාන සුභ සුභ කින්නක කියලා තවත් බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා ඊළඟට බේහප්පල සහ අසඤ්ඤී බව කියලා තව බ්‍රහ්ම ලෝක දෙකක් තියෙනවා ඊළඟට අනාගාමී අය පමණක් උපදින සුද්ධාවාස භක්ම ලෝක පහක් තියෙනවා අවහිය අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨ කියලා. එතකොට මෙතන භක්ම ලෝක රූපාවචර භක්ම ලෝක 16ක් තියෙනවා. අන්නේ රූපාවචර භක්ම ලෝක 16ටම තමයි රූප භව කියන්නේ. මම මේ භව කියන එකේ උත්පත්ති භව කියන එකයි විස්තර කරන්නේ. කියන්නේ භවය කියන එකට ලෝකය කියලා කියන්නත් පුළුවන්. මේ ලෝකේ ඒ ලෝකවල තමයි අපි මේ කියන්නේ. ඊළඟට අරූප භව අරූප බව කියන්නේ කයක් නැහැ. සිත විතරයි තියෙන්නේ. අරූපාවචර ධ්‍යාන තියෙනවා. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකෘෂ්ණාඥායතන, නේව සංඥා, නාසඤ්ඤායතන කියලා හතරක්. අපි මේවට 1 2 3 4 කියමු. අරූපාවචර පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක. මේ ධ්‍යාන හතරක්. මේ ධ්‍යාන හතරෙන් උපදින ලෝක හතරක් තියෙනවා. පළවෙනි අරූපාවචර ලෝකය ආකාසන්නං ඡායතනෙ දෙවෙනි අරූපාවචර ලෝකය විඥානං ඡායතනෙ තුන්වෙනි එක ආකින්චඤ්ඤායතනෙ හතරවෙනි එක නිර්සඤ්ඤා නාසඤ්ඤායතනෙ ඒවා උපදින්නට බෑ අරූපාවචර ධ්‍යාන නැති කිසිම කෙනෙකුට එතකොට ඒ විදිහට කාම භව රූප භව අරූප භව කියන ඔක්කොටම ඇතුළත් වෙන ලෝකවල 31ක් කාම භවයේද මනුස්ස ලෝක 6යි දිව්‍ය මනුස්ස දිව්‍ය ලෝක 6යි මනුෂ්‍යයි ත්‍රිසන් ලෝක ආදී මේ දුගති 4යි ආපුවාම 11යි ඊළඟට රූපාවචර භක්ම ලෝක 16යි 27යි 11යි 16යි 27යි ඊට පස්සේ අරූපාවචර හතරක් ආපුවාම 31ක් වෙනවා මේ 31ම තමයි සංඤී භව අසංඤී භව නේසමනේ සංඤී නාසංඤී භව කියලා වෙනත් ආකාරයකින් ප්‍රකාශ වෙන්නේ නිර්සඤ්ඤේ නාසඤ්ඤේ භව කියන්නේ අර අරූපාවචර ලෝකයේ ඉහළම බ්‍රහ්ම ලෝකය. ඊළඟට අසඤ්ඤේ භව කියන්නේ අර අසඤ්ඤ තලය කියන එක. හතරවෙනි ධානයෙන් උපදින රූපාවචර බ්‍රහ්ම ලෝකයක්. ඊළඟ ඊතුරු 29ම සංඤේ භව සංඥාවක් තියෙනවා හිතත් පවතිනවා. ඊළඟට තව කියනවා මේවා පසුවට මේ ඇයිද වැදගත් වෙනවා මේ අර්ථ නිරූපණයන් තේරුම් ගැනීම. ඒකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව කියලා මේ ලෝකේ තවස් ආකාර තුනකින් බෙදන්නට පුළුවන්. ඒකවෝකාර භව කියන්නේ එක ස්කන්ධ ධර්මයක් පවත්නා වූ ලෝකේ. දැන් ස්කන්ධ නෑ. දැන් අපි පංචස්කන්ධ කියලා කියනවනේ ස්කන්ධ පහක්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙතන කොටස් පහක් තියෙනවා. මේ පහෙන් එක ස්කන්ධයක් පමණක් පවත්නා වූ ලෝකවලට කියනවා ඒක වෝකාර භව. එක ස්කන්ධයක් පමණක් පවත්නා වූ ලෝකය කියන එකයි ඒ අර්ථය. ඒක තමයි අර අසඤ්ඤී භව කියන එක. ඒ කියන්නේ ඒකනේ රූපස්කන්ධය විතරයි තියෙන්නේ සිත නැහැ. වේදනාවක් නැහැ සංඥාවක් නැහැ සංඛාරයක් නැහැ විඥානයක් නැහැ කය මිස සිත නැති කියලා එහෙම කියන්නේ ඔය වැඩ සංග්‍රහණ ඒ ඒ ලෝකයේ තමයි. ඊළඟට චතුවෝකාර භව ලෝක ස්කන්ධ හතරක් තියෙන එක. ඒ ස්කන්ධ හතරක් තියෙන අරූපාවචර ලෝකවල. අරූපාවචර ලෝකේ රූපේ නෑ. සිත විතරයි තියෙන්නේ. සිත තියෙනකොට වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංඛාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. එතන ස්කන්ධ හතරක් තියෙනවා. ඒක නිසා අරූපාවචර ලෝකවලට කියනවා චතුවෝකාර භව කියලා. අනිත් ඒවා ඔක්කොම හැමතැනම අර රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි කාමාවචර ලෝක 11යි ඔක්කොගේම පංචවෝකාර භව. කියන්නේ කාම රූපාවචර බ්‍රහ්ම ලෝකෙන් පහක් 16න් එකක් හරි 15ක්. ඊළඟට කාම ලෝක 11ක් මේ විශේෂයෙන්ම පංචවෝකාර භව පංචස්කන්ධ ධර්මයන්ම තියෙන භවයන් වශයෙන් දක්වන්නේ. මේක තමයි මේ භව කියන එකේ උත්පත්ති භව කියන එකට විස්තර වශයෙන් පොත්වල දක්වා ඇති අදහස. එතකොට කාම මේ කර්ම භව කියලා එකක් තියෙනවා. මම මේ භව නැවත ඉපදීමේ ඇතිවන ආකාරය කියන්නයි මේ පසුබිම සකසන්නේ. එතකොට කම්ම භව කියන්නේ කුසල් අකුසල් දෙකට. කුසල අකුසල කම්ම වලට. මේ කුසල අකුසල කම්ම වලට ධානත් ඇතුළත් වෙනවා. කුසල් අකුසල්. මේවට තමයි කම්ම භව කියන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ආනන්ද හැමදෙරෝ විමසනවා මෙහෙම ප්‍රශ්නයක්. බහෝ බහෝති බන්තේ උච්චතේ කිත්තාවතානකෝ බන්තේ බහෝ උච්චතේ. භවයේ භවයේ කියලා ප්‍රකාශ කරනවා කෙතකින්නම් බුදුරජාණන් වහන්සේ මේ භවය කියන එක පණවන්නට පුළුවන්. මෙන්න මේකට පිළිතුරක් වශයෙන් බුදුහාමුදුරුවෝ මෙහෙම ප්‍රකාශ කරනවා. කාම ධාතු වේපක්ඛංචකෝ ආනන්ද කම්මන්නා භවිෂ්‍ය අපිනකෝ කාම බහෝ පඤ්ඤායේත මේ කාම ලෝකේ අර කියන්නේ දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකයයි සතර අපාය මේ කාම ලෝකේ විපාක දීමට තනම් සත්‍යයක් තියෙන කර්මයක් නැතිදුනා නම් කාම භවයක් කෙනෙකුට පණවන්නට පුළුවන්ද? දැන් මේ අය කාමාවචර ලෝකයේ සිටින්නේ අපි ඔක්කොම. ඒ කියන්නේ මනුස්ස ලෝකේ කාමාවචර ලෝකයට යත්වන්නේ. ඉතින් මේ කාමාවචර ලෝකයේ ඉපදීමට හේතු කුසල කර්මයක් ගියාත්මේ සිහිපත් වෙනවා. ඒක නිසා තමයි අපි මේ මනුස්සයන් වශයෙන් ඉපදුනේ. ගිය ආත්මේ මැරෙන වෙලාවට අපට අකුසල කර්මය ශීපත් වුණා නම් කාමාවචර ලෝකේ දුගතියක උපදින්න. එතකොට කාම ලෝකයක් පණවන්නට නම් කාම භවයක් පණවන්නට නම් කාම ලෝකයේ විපාක දෙන කර්ම ශක්තියක් තියෙන්න ඕනේ. ඒ කර්ම ශක්තිය නැත්තම් කෙනෙකු කාම ලෝකයේ උපදින්නේ නැහැ. කාම ලෝකයේ උපදින්නට අවශ්‍ය කර්මයක් තියෙන්න ඕනේ. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනේහෝ අවිජ්ජා නීවරණාන සත්තානං තණ්හා සංයෝජනානං හීනාය ධාතුවා විඥානම් පටිච්චිතං ඊවං කෝ ආනන්ද ආයතින් පුනබ්බවා නිබ්බති හොති එහෙම බුදුහාමුදුරේ ඊළඟට ප්‍රකාශ කළා මේ විදිහට ආනන්ද කර්මය තමයි ශේෂ්ත්‍රේ වන්නේ කුඹුර වන්නේ කම්මං කෙත්තං ඒ කුඹුරක අපි වපුරනවා වී බීජ විඥානම් බීජං කම්මං කෙත්තං විඥානම් බීජං විඥාණය තමයි බීජේ තණ්හාසිනියෝ බීජයක් පැපරුවාට පස්සේ ඒක වැඩෙන්නට වතුර ඕන, තෙතමනිය ඕන, ඒවන් අවශ්‍යයිනේ වැස්ස ඕන. ඉතින් ඒ තණ්හාව තමයි තෙතමනේ. කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනියෝ. අවිජ්ජා නීවරණාන සත්තානං අවිජ්ජාවෙන් වැසී ගිය මේ සත්‍යයන්ගේ. ඒ වගේම තණ්හා සංයෝජනානං තණ්හාවෙන් බැඳුණු සත්‍යෝ හීන පත්‍යංගේ හීනාය ධාතුව විඥානං පතිත්‍ත්‍යතං විඥාන ධාතුව මේ හීන කාම ලෝකයේ උපපිහිටනවා ඒ කියන්නේ මේ කාමාවචර ලෝක 11 එකක පිහිටනවා එතකොට අවිද්‍යාව තිබෙන තාක්කල් ඒ වගේම තණ්හාව තිබෙන තාක්කල් කාමාවචර කුසල කර්ම හෝ අකුසල කර්ම තිබෙන තාක්කල් ඒවා මරණ මොහොතේ කෙනෙකුට සිහිපත් වුනොත් එම නියත වශයෙන්ම කාමාවචර ලෝකයේ කෙනෙක් උපදිනවා. දීප ලෝකයයි මනුෂ්‍ය ලෝකයයි හරි සතර අපාය කවරක හරි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා රූප ධාතු වේපක්ඛංචකෝ ආනන්ද කම්මන්නා භවිෂ්‍යපිනකෝ රූප ධාතු රූප බහෝ පඤ්ඤායේත මේ රූප භවයේ ඉපදීමට හේතු වන කර්ම වලට කියන්නේ ධානාශිත රූපාවචර ධානාශිත මේ රූපාවචර ධානාශිත කෙනෙක් උපදවාගෙන නැත්නම් ආනන්ද කෙනෙකුට පුළුවන් රූප ලෝකේ ගිහිල්ලා උපදින්නට නෝහෙතම්බන්ත එහෙම කරන්නට බෑ ඒක සිදුවන්නේ නැහැ ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං විඥානං බේජං තණ්හාස නීවා විඥා නීවරණ සත්තානං තණ්හා සංයෝජනානං මජ්ක්‍ධිමා ජහතවා විඥානං පටිච්චිතං ඒවං කෝ ආනන්ද ආචින් පුනබ්භවා නිබ්බති හොති මේ විදිහට ඒ අයගේ සිත් තුලත් අර ධ්‍යාන උපදවාගත් අයගේ සිත් තුලත් අවිද්‍යාව තියෙන අනුදත්කම මොඩකම තණ්හාව තියෙනවා භවයේ රැඳී සිටීමේ අපේක්ෂාව ආශාව ආදී තණ්හාවල් තියෙනවා ඊළඟට සංයෝජන වලින් බැඳලා සිටින්නේ ඒක නිසා මජ්ක්‍ධිම ධාතුවයි කියන මේ රූපාවචර ලෝකයේ ගිහිල්ලා පිළිසිඳ පහළ වෙනවා කාම ලෝකෙට කියන්නේ හීන ධාතුව කියලා රූපාවචර ලෝකයට කියන්නේ මජ්ජිම මද මජ්ජිම කියන්නේ මධ්‍යම ප්‍රමාණය කියන එක. මධ්‍යම ධාතුව කියලා කියන්නේ. ඒවං කෝආනන්ද ආයතින් පුනබ්බවා නිබ්බති හෝති මේ බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝකේ පුනර්භවය ගෙන දෙන්නේ ඔන්න ඔය ආකාරයටයි ආනන්ද. ඊළඟට අහනවා බුදුරජාණන් වහන්සේ අරූප ධාතු ආරූප ධාතු වේපක්ඛංචා කෝ ආනන්ද කම්මන්න භවිෂ අපනකෝ අරූප බහෝ පඤ්ඤායේත අරූපාවචර ධ්‍යාන කෙනෙක් උපදවාගෙන නැත්නම් ආනන්ද කෙනෙකුට පුළුවන් ද අරූපාවචර ධ්‍යාන ලෝකයක උපදින්න. පුළුවන්කමක් නැහැ. ඒක නිසා මේ අරූපාවචර ධ්‍යාන උපදවාගත්තු තැනත්තා තුලත් අර අවිජ්ජාව තියෙන නිසා සන්තන්නා සංයෝජන ධර්මයන්ගෙන් බැඳී ඇති නිසා ඒ විඥානයේ ප්‍රතිසන්දේ විඥානයේ ගිහිල්ලා අරූපාවචර ලෝකයක උපදිනවා. මෙන්න මේ විදිහට තමයි අරූපාවචර ලෝකය කියන්නේ පණීත ධාතුව. ප්‍රණීත ලෝකයේ ගිහිල්ලා උපදින්නේ. එතකොට මේ ලෝකය හීන ධාතු කියලා කියන්නේ පහත් මට්ටමක තියෙන ධාතුවක් වශයෙන් සැලකන්නේ මේ දිව්‍ය ලෝක 6යි, මනුස්ස ලෝකයයි, අපායවල 4යි. සතර අපාය. එතකොට මධ්‍යම ධාතු වශයෙන් සැලකන්නේ රූපාවචර භක්ම ලෝක 16. ප්‍රනීත ලෝක ධාතුව වශයෙන් කලකන්නේ අර අරූපාවචර ලෝක ධාතු හතර. මෙන්න මේ විදිහට කර්මය සිහිපත් වීම නිසා තමයි කෙනෙක් මරණයට පස්සේ නැවත උපදින්නේ. මරණ වේලාවට කර්මය සිහිපත් ගන්නට ඕන. ඒ සිහිපත් වෙච්ච කර්මයට අනුව තමයි නැවත කෙනෙක් ගිහිලා උපදින්නේ. හොඳ කර්මයක් සිහිපත් වුණොත් සුගතියක උපදී. නරක තැනක කර්මයක් සිහිපත් වුණොත් අකුසල කර්මයක් දුගතියක උපදී. මේ කර්ම මරණ මොහොතේ ඉදිරිපත් වෙන ස්වરૂපයක් තියෙනවා. කර්ම නියාමයක් තියෙනවා. ලෝකේ නියාම ධර්ම පහක් තියෙනවා. ඊට නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම කියලා. ඒවා ඒ ආකාරයෙන්මයි සිදුවන්නේ වෙන ආකාරයකින් සිදුවන්නේ නැහැ. ඒකයි නියාම ධර්ම කියන්නේ. ඒකක් තමයි මේ කම්ම නියාමය. මරණ මොහොතේ කර්ම වෙන නියාමය ස්වභාවයක් තියෙනවා. ඒක ඒ විදිහටම සිදුවෙනයි කියලා ඒ පොත්වල දක්වා තිබෙන්නේ. එතකොට එතන කියනවා ගරුක ආසන්න ආචින්න කටත්තා කියලා කර්ම වර්ග හතරකට බෙදලා. ගරුක කර්ම කියන්නේ ප්‍රධාන බරපතල කර්ම වලට. අකුසල පැත්තෙන් කතා කරනවා නම් අම්මා මැරුවොත් තාත්තා මැරුවොත් දෙමාපියන් මැරීම ගරුක කර්මයක්. අනිවාර්යයෙන්ම ඊළඟ භවයේ දුක අපාය තමයි උපදින්නේ කිසිම කෙනෙකුට ඒක වළක්වන්නට බෑ. ගරුක කර්මයක් නිසා. රහතන් වහන්සේ කෙනෙක් මැරුවොත් අනිවාර්යයෙන්ම ගරුක කර්මයන් නොවර ඒකාන්තයෙන්ම දෙවෙනි භවයේදී ඊළඟ භවයේදී අපායේ තමයි උපදින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ජීවමාන සැඩ සිටින කාලේ උන්වහන්සේගේ ලේෂ ලැබුවොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ කිසිම කෙනෙකුට මේ ලෝකේ මරණයට පත් කළ නැති කරන්නට පුළුවන් කමක් නැහැ. බුද්ධානන්ත ජීව බුද්ධානන් ජීවිතන් සක්කාගේනික ප්‍රතිභාතුන් කියලා දක්වලා තිබෙනවා. බුදවරුන්ගේ ජීවිතවල නැති කරන්න කිසි කෙනෙක් සමත් නැහැ. නමුත් ඇඟේ ලේෂ වලවන්නට පුළුවන් ওই දෙව්දත් සකස් කළා වගේ අනිවාර්යයෙන්ම එවැනි කෙනෙක් ඊළඟ බරේදී දුගතිය තමයි උපදින්නේ. ඒ කියන්නේ අපාය තමයි උපදින්නේ. ඊළඟට සංඝ බේද කරනවා කියලා එකක් තියෙනවා. මේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පමණයි ඒක කරන්නට පුළුවන් වන්නේ. වෙනම ගිහිල්ලා වෙනමම පොර කර්ම ආදී විනය කර්ම කරලා ධර්මයේ අධර්මයේ වශයෙන් විනය අවිනය වශයෙන් ආදී ආකාරයෙන් මේ ධර්මයේ විකෘති කරලා කතා කරමින් කටයුතු කිරීම තුළින් සංඝයා විදී යනවා. කොටස් වලට බෙද බෙද වෙන් වී යනවා. එහෙම වෙන් වෙන සංඝ බෙහෙද කර්මයක් කළොත් එහෙම ඒ අස් අනිවාර්යයෙන්ම මරණයෙන් පස්සේ නරකේ තමයි උපදින්නේ. මේවට තමයි ගරුක කර්ම අකුසල ඒවා. කුසල පැත්තෙන් කතා කරනවා නම් ගරුක කර්ම කියන්නේ මම අර කිව්වා රූපාවචර ලෝකයේ උපදින්නට නම් රූපාවචර ධ්‍යාන තියෙන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙක් රූපාවචර ධ්‍යාන උපදවාගෙන සිටිනවා නම් ඒ රූපාවචර ධ්‍යාන පිරිහෙන්නේ නැතුව මරණ මොහොතේ දක්වාම දිගටම දිගටම පවත්වාගෙන යන්නට පුළුවන්කම තිබුණොත් මරණ මොහොතේ ගරුක කර්මයක් වශයෙන් ඉදිරියට එන්නේ රූපාවචර ධානසිත තමයි. ඒකෙන් ඒ ඒ රූපාවචර ධානසිත වලට සුදුසු භක්ම ලෝකයක උපදිනවා. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානසිත රූපාවචර තියෙනවා දෙවෙනි ධ්‍යානසිත තුන්වෙනි ධ්‍යානසිත හතරවෙනි ධ්‍යානසිත කියලා ධ්‍යාන හතරක් තියෙනවා මේ පළවෙනි ධ්‍යානසිත වඩන්නට පුළුවන් ඊටාම වශී කරලා වශී කරලා ඊටාම ඊහලින් වඩන්න පුළුවන් කෙනෙකුට තවත් කෙනෙකුට පුළුවන් මේක එච්චර ඒතරම් ඊහලින්නේ මධ්‍යම ප්‍රමාණයෙන් වඩන්න තවත් කෙනෙකුට පුළුවන් මේ පළවෙනි ධ්‍යානසිතම එතරම්ම මධ්‍යම නැහැ ඔය යන්තම් වඩනවා යන්තම් තියෙනවා එතකොට අර යන්තම් කියන්නේ යන්තම් කියන්නේ ගෑවිලා ගිහිල්ලා කියන එක නෙවෙයි. අර ඊටාම නිතර නිතර භාවිතා කරලා නැවත නැවත බහුලීකරණය කරලා වශීකෘත්‍ය කරලා ඒ විදිහේ නෑ. ධානයට සමවදිනවා අද විනාඩි 5ක් 10ක් වෙන්න පුළුවන් තව දවස් 10කින් 15කින් නැත්නම් දවස් 4කින් 5කින් ආය ධානයට සමවදිනවා ඒ වාගේ නිතර නිතර සමවැදිලා ඒව වශීකృత කරලා ඉහළ තත්ත්වයට උසස් තත්ත්වයට උත්කෘෂ්ඨ භාවයට පත් කරගෙන නැති කෙනෙක් ඒ පළවෙනි ධානයට මරණ මොහොතේ දැන් ගරුක කර්මයක් වශයෙන් ඉදිරිපත් වෙනවා ඉදිරිපත් වෙනකොට ඒක වශීකృత කරලා නැති නිසා පහළම බ්‍රහ්ම ලෝකයේ උපදින බ්‍රහ්ම පාරිසජ්ජ ලෝකේ දැන් දෙවෙනි ඒ පළවෙනි භක්ම ධ්‍යානසිත ටිකක් ඊට වඩා වැඩි වැඩ දියුණු කරලා තියෙනවා. මධ්‍යම ප්‍රමාණයෙන් දියුණු කරලා තියෙනවා. එවැනි කෙනාටත් ඒ ගරුක කර්මයක් වශයෙන් මේ මරණ මොහොතේ කුසලසිත ශීපත් වෙනවා ධ්‍යානසිත ඒකේ විපාකයක් වශයෙන් භක්ම පුරෝහිත කියන දෙවන භක්ම ලෝකයේ උපදින්නේ. දැන් මේ පළවෙනි ධ්‍යානසිත ඊටාම ඉහළින් වශී කරලා එක ක්ෂණයකදී ධ්‍යානෙට යන්න පුළුවන් කැමැති වෙලාවක් කැමැති දැනකින් ඉඳගෙන ධ්‍යානෙට යන්න පුළුවන්. ඉතින් හැමදාම ධ්‍යාන වලට සම්බන්ධන මේ විදිහට කරලා කරලා වශී කුට්ට කරලා බෞලීකරණය කරලා ඒක හොත්තට දියුණු කරලා තියෙනවා. එවැනි කෙනෙකුට ඔන්න මරණ මොහොතේදී මේ ධ්‍යානය අනිවාර්යයෙන්ම ගරුක කර්මයක් වශයෙන් ඉදිරිපත් වෙනවා පිළිගන්නේ නැතුව තිබුණු නිසා. එහෙම ඉදිරිපත් වුණාම එයා මහා බ්‍රහ්ම කියන බ්‍රහ්ම ලෝකේ උපදිනවා. මේ විදිහට දෙවන දෙවන ධ්‍යානයත් කොටස් තුනක් තියෙනවා. දෙවනි ධ්‍යානයත් වඩන ආකාර තුනක්. යන්තම් ওই මධ්‍යම හිින ප්‍රමාණෙන්, අඩු ප්‍රමාණෙන්, මධ්‍යම ප්‍රමාණෙන් සහ උසස් ප්‍රමාණෙන්. ඊ ඒ ඊළඟට තියෙන බ්‍රහ්ම ලෝක තුනේ උපදින්නේ ඒ දෙවන ධ්‍යානයට අනුව. ඒ කියන්නේ බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම ප්‍රෝහිත මහා බ්‍රහ්ම පළවෙනි බ්‍රහ්ම ධ්‍යානයෙන් උපදින්නේ. ඊළඟට පරිත්තහබ අපමානාබ ආබස්සර කියලා බ්‍රහ්ම ලෝක තුනක් කියවනේ. ඒ බ්‍රහ්ම ලෝකෙන් තුනෙන් පළවෙනියෙන් කියව පරිත්තහබ එක දෙවෙනි ධ්‍යානයේ පහළ මට්ටමක සිටිපාවයි. අප්‍රමාණ ආබ ආබ ආභා කියන්නේ ප්‍රභාස්වර භාවය ඒක අප්‍රමාණ වශයෙන් තියෙනවා. හරි පරිත්ත කියන්නේ ටිකයි තියෙන්නේ. එතකොට ඒ ප්‍රභාස්වර භාවය අප්‍රමාණ වශයෙන් තියෙන ඒ දෙවන ඒ බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ දෙවන ධ්‍යානසිත තරමක් දුරට මධ්‍යම ප්‍රමාණයෙන් වඩපු කෙනෙක්. මේ දෙවන ධ්‍යානසිත ඊටාම ඉහළ මට්ටමටම දියුණු කරපු කෙනෙක් ඉන්නවා නම් ආභස්සර නිරන්තරයෙන්ම ප්‍රභාසන භාවකින් යුතු කයක් ඒ අයගේ තියෙන ඒ බක්මයන්ට. ඒ ලෝකේ තමයි උපදින්නේ. මේ විදිහට තමයි තුන්වෙනි ධ්‍යානයත්. මහීන ප්‍රමාණය මධ්‍යම ප්‍රමාණය සහ උසස් කුෂ්ඨාන්ද මෙම දිනු කාණ්ඩට පුළුවන් ඒ අනුව පරිත්ත සුභ අප්‍රමාණ සුභ සුභ කින්නක කියන ලෝක තුනේ උපදින්නේ ඊළඟට හතරවෙනි ධ්‍යානය උපදවා ගත්තාම වේහප්පල කියන ලෝකේ උපදින්නටත් පුළුවන් හතරවෙනි ධ්‍යානය උපදවාගෙන සිතට නිග්‍රහ කරලා සිතට සිත සම්පෙරේ කල්ල කියලා සිත අතහැරලා කටයුතු කරපු වෙනකොට අර අසඤ්ඤතලයේ උපදින්නටත් පුළුවන් ඊට පස්සේ සුද්ධාවාස පහක් තියෙනවා කිව්වා විහ අතප සුදස්ස සුදස්ස යකනිත්තා කියලා. මේ බ්‍රහ්ම ලෝක පහේ උපදින්නට නම් අනිවාර්යයෙන්ම අනාගාමි වෙන්නට ඕනේ. අනිවාර්යයෙන්ම හතරවෙනි ධ්‍යානෙ තිබෙන්නට ඕනේ. අනාගාමි වෙච්ච කෙනෙකුට හතරවෙනි ධ්‍යානය කියන්නේ අපි සිංහල භාෂාවෙන් කියනවා කජු කනවා වගේ කියලා. ඒ වගේ තාම සුළු දෙයක්. ඒක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. මොකද හතරවෙනි ධ්‍යානෙ නැතුව කවදාවත් අනාගාමී වෙන්නටත් බෑ. ඊට අමතරව හතරවෙනි ධ්‍යානය කියන එක ඉතාම මේ ඉතාමත්ම පහසෙන් කිසිම අපහසුයක් නැතුව උපදවා ගන්නට පුළුවන්කම තිබෙනවා. එම නිසා එවැනි අයට මරණ මොහොතේ අනිවාර්යයෙන්ම හතරවෙනි ධ්‍යානය තමයි එන්නේ 100ට. ඒකේ ඒ ධ්‍යාන එකම මට්ටමක ධ්‍යානයේ තිබුණත් ඒ අනාගාමී පුද්ගලයෝ පස් දෙනෙක් ඉන්නවා. ඒ පස් දෙනා උපදින්නේ බ්‍රහ්ම ලෝක පහේ. අනිත් එක අනාගාමී පුද්ගලයන්ගේ තියෙනවා මේ අර ශ්‍රද්ධාව වැඩි අය, වීරිය වැඩි අය, ප්‍රීතිය වැඩි අය, පස්සද්ධිය වැඩි අය, ඒ වගේ තියෙනවා ගොඩක්. සද්ධා විරිය සතිය වැඩි අය සමාධිය වැඩි අය ප්‍රඥා වැඩි අය ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා. ඉතින් මේ ඉන්ද්‍රිය ධර්ම පහ සද්ධා වැඩි අය පහම 15 මේකේ. උපදින බවයි පොත්වල දක්වන්නේ. වීරිය වැඩි එක්කෙනා දෙවෙනි එකේ. සතිය වැඩි එක්කෙනා තුන්වෙනි එකේ. සමාධිය වැඩි එක්කෙනා හතරවෙනි එකේ ප්‍රඥාව වැඩි එක්කෙනා පස්වන බ්‍රහ්ම ලෝකෙ උපදින බවත් පොත්වල දක්වා තිබෙනවා. එතකොට අරූපාවචර ලෝකවල උපදිනකොට අර කියපු අරූපාවචර ධ්‍යාන සිත් වලින් උපදිනවා. ඒකත් ගරුක කම්මයක් වශයෙන් ඉදිරිපත් වීම නිසා. එතකොට මරණ මොහොතේ කම්මෙන නියාමයක් තමයි මේ ගරුක ආසන්න ආචින්න කටත්තා කියන්නේ. ওই ගරුක කර්ම ගැනයි කතා කළේ කුසල පැත්තෙන් සහ අකුසල පැත්තෙන්. ආසන්න කර්මය කියන්නේ මැරෙන්න ශනයකට පෙර හිතේ පැවති කර්ම ස්වરૂපේ. ඒ කියන්නේ මැරෙන්න ශණයකට කියන්නේ තප්පරයෙන් ලස්සෙන් එකක් වාගේ කාලයක් තමයි ශණයක් කියන්නේ. ඊටත් වඩා අඩු කුඩා කාලයක්. ඒ මැරෙන්න ඔන්න මින්න කියන අවස්ථාවට කියන්නේ ආසන්න අවස්ථාව ඒ අවස්ථාවේ කරන දෙයක්, කියන දෙයක්, හිතන දෙයක්. මනසට සිහිපත් වෙච්ච දෙයක් ආසන්න කර්මයක් වශයෙන් උපදිනවා. ඒ කර්මය හොඳ එකක් නම් හොඳ තැනකට නරක එකක් නම් නරක තැනකට උපදිනවා. මේ ගරුක ආසන්න කියන කර්ම දෙකම නැත්නම් ගරුක ආසන්න ආචින්න කර්මයක් ඉදිරිපත් වෙන බවයි දක්වන්නේ පොත්වල. ඒ කියන්නේ ආචින්න කියන්නේ නිතර නිතර කරලා කරලා පුරුදු වෙලා පුහුණු වෙලා ප්‍රගුණ කරලා තියෙන එක. අපි හිතමු කෙනෙක් හැම දවසම උදේටත් බුද්ධ පූජා තියනවා වන්දනා කරනවා දවසත් ගාව අදත් කරනවා සවසත් කරනවා අදත් කරනවා හෙටත් කරනවා ජීවිත කාලෙම මේක අන්න ලෙස කරගෙන යනවා කියන ඒක ආචින්න කර්මය. මොකද නිතරම කරලා කරලා කරලා කරලා පුරුදු නිසා. මේ කර්මය මරණ මොහොතේ එන්නට හැකියාවක් තිබෙනවා. අර ගරුකාසන නැත්තම්. ඒකට අනුව සුගතියක හෝ දුගතියක පිළිනවා. ගරුක ආසන්න ආචින්න. එහෙමත් නැත්නම් ගරුකත් නැහැ, ආසන්නත් නැහැ, ආචින්නත් නැහැ. කටත්තා කර්ම. මේ භවයේ විතරක් කරපු කර්මයක් පමණ නෙවෙයි. පෙර භවවල පවා කරපු කර්මයක් මරණ මොහොතේ ඉදිරිපත් වන්නට පුළුවන්. අර ගරුකත් නැහැ, ආසන්නත් නැහැ, ආචින්නත් නැත්තම්. එතකොට කටත්තා කර්මය කුසලයක් වෙන්නටත් පුළුවන්, අකුසලයක් වෙන්නට පුළුවන්, මොකක් හරි වෙන්නට පුළුවන්. ඒකට අනුව නැවත උපදීම ගෙනෙනවා. ඊට අමතරව මේ ගරුකාසන්න ආචින්න කටත්තා කියන කර්ම ඉදිරිපත් වෙනකොට මේ පොත්වල කියනවා මේ මරණයට පේනවාය කියලා ගති නිමිති. කර්ම නිමිති කම්ම කර්ම නිමිති ගති නිමිති කියලා කොටස් තුනෙන් කවරක් හරි මනසට වැටෙනවායි කියලා පොත්වල දක්වා තිබෙනවා. ගති නිමිති කියන්නේ උපදින ස්ථානය ගැන නිමිති පේන්න පටන් ගන්නවා මැරෙනකොට. සමහර අය ඔය අපි අහලා තියෙනවා මැරෙනකොට මට ගින්දර පේනවා, මාව එයත් මාව පිච්චෙනවා කියලා කෑ ගහන අවස්ථා අහලා තියෙනවා. සමහර විට ওই පොත්වල එහෙම කියලා තියෙනවා මැරෙනකොට මේ දිව්‍ය ලෝකෙට එන්න, මේ දිව්‍ය ලෝකෙට එන්න කියලා මට මෙහෙම මෙහෙම කතා කරනවා කියලා කියන එහෙම කියන ඇතැම් පොත්වල දැක්වෙනවා. එතකොට ඒකෙන් අදහස් ගන්නේ මරණ වෙනාට නිමිති වශයෙන් ඒ උපදින ස්ථානයේ දර්ශනය වෙනවා කියන එක. මේක ඉතින් අපට අත්දකින්න පුළුවන් වෙන්නේ මරණ මොහොතේ පමණයි වෙන කෙනෙකුට බෑ. නමුත් වෙන මරණ මොහොතේ මරණ වෙලාවේ ඒ නිමිති පහළ වෙච්ච අය කියන දේවල් අසපු කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් ඇත්තෙම මේ නිමිති එනවා විය යුතුයි කියලා. ඒ නිමිති ආවේ නැත්තම් නැත්තම් කර්මයක් තමන් කරපු කුසලයක් හරි අකුසල කර්මයක් හරි ශීපත් වෙනවා. නැත්තම් කර්ම නිමිති කර්මයක් කිරීමට උපකාර කරගත්තා වූ දේවල්. දැන් අපි හිතමු බුද්ධ පූජාවක් තියෙනවා කියන්නේ බුදුහාමුදුරන්ගේ රූපේ පේන්න පුළුවන් දාන වස්තුම් පේන්න පුළුවන් ඒ විදිහට නැත්නම් එතන හාමුදුර කෙනෙකුත් ඒ බුද්ධ පූජාවට සහභාගී වෙනා නම් ඒ අය පේන්න පුළුවන් නැත්නම් ඒ වෙලාවේ වෙනත් අය බුද්ධ පූජාවට සහභාගී වුණා වෙනත් අය දැర్శණය වෙන්න පුළුවන් එමෙ ස්ථානයේ දැర్శණය වෙන්න පුළුවන් ඒ කර්මයේ කිරීමට පාදකෝ යම් නම් දේවල් කර්ම නිමිති වශයෙන් පේනවා එතකොට මැරෙන මේ මොහොතේ කෙනෙක් මැරෙනකොට ඒ කර්මයක් එන්නටත් පුළුවන් සිහි වෙන්නට පුළුවන් කර්ම නිමිත්තක් සිහිපත් කරන්නට පුළුවන් ඒ වගේම ගති නිමිත්තක් අපිට හීනේ පේනවා වගේ දැర్శණය වන්නට පුළුවන් සමහර විට භූත ආත්ම තියෙනවා. ඒ ආත්ම වල තමන්ගේ ළඟ භූත ළඟ නෑදෑහිත මිත්‍රයෝ ආදී ඒ ලෝකයට ගෙන්න ගන්නට කැමැත්තෙන් ඒ මැරෙන වෙලාවට ඉදිරියට ඇවිල්ලා විවිධ නිමිති පෙන්වලා ඒ ලෝකේ හොඳයි කියලා ඒ පැත්තට ඇදලා ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මේ සෑම අවස්ථාවකදීම ඒ කියන්නේ අර කර්මය ශේපත් වුණා කර්ම නිමිත්ත ශේපත් වුණා ගති නිමිත්තක් ශේපත් වුණා කර්මයේ ශේපත් වෙනවා කියනකොටම ගරුක කර්මයක් වෙන්න පුළුවන් ආසන්න කර්මයක් වෙන්න පුළුවන් ආචින්න කර්මයක් වෙන්න පුළුවන් කටත්තා කර්මයක් වෙන්න පුළුවන් ඒ හැම වෙලාවෙම මරණයෙන් පසුව ප්‍රතිසන්දිය ගෙන දෙන්නේ ආසන්න කර්මයෙන් කියලා කියනවනම් තමයි වඩා නිවැරදි ඒ කියන්නේ ගරුක කර්මයක් මැරෙන්න ඔන්න මෙන්න කියලා සිහිපත් වෙනකොට ඒ මැරෙන මොහොතේ සිහිපත් වූ ආසන්න කර්මයක. ආසින්න කර්මයක් මැරෙන මොහොතේ සිහිපත් වෙනකොට ඒක මැරෙන මොහොතේ සිහිපත් වූ ආසන්න කර්මයේ වශයෙන් අපිට සලකන්න පුළුවන්. කටත්තා කර්මයක් භවයේ කවදා හරි කරපු දේ තමයි මැරෙන මොහොතේ සිහිපත් වෙනකොට ඒකත් මැරෙන මොහොතේ සිහිපත් වූ ආසන්න කර්මයක්. නැත්තම් අපි තුන් ගති නිමිත්ත සිහිපත් වෙනවා. එතෙන්දී Tamanට හොඳ කුසල් හරි අකුසල් හරි සිත් පහල වෙනවා. ඒකත් තනිකරම ආසන්න කර්ම. ඒක නිසා මේ කියපු කරුණු ඔක්කොම අපිට සාරාංශ කරලා කියනවා නම් නැත්නම් එක එක එක තැනකට යොමු කරලා කියනවා නම් කියන්නට පුළුවන් මේවා හැම එකකින්ම නැවත ඉදීම gede දෙන්නේ ආසන්න කර්මයට අනුකූලවයි කියලා. එතකොට මේ ආසන්න කර්මයට අරමුණු වන්නේ කර්ම කර්ම නිමිති ගත නිමිති ආදී කීවට සත්‍ය වශයෙන් අරමුණු වන්නේ ඒව නෙවෙයි. ඇත්තටම අරමුණු වන්නේ ඒක තමයි. නමුත් පරමාර්ථ වශයෙන් අරමුණු වන්නේ ඒව නෙවෙයි. මේක බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන සූත්‍ර කීපයක මේ වගේම ඕනම කෙනෙකුට ප්‍රඥාව තියෙනකොට ඒක දකින්නටත් පුළුවන්. දැන් අපි කුසලයක් හරි අකුසලයක් හරි කරනකොට මේකට අපි කලින් කියලා තියෙනවා පංචස්කන්ධ ධර්ම රැස්කිරීම තියෙන්නේ. කුසල රැස්කිරීමක් අකුසල රැස්කිරීමක් තිබුණාට පරමාර්ථ වශයෙන් සිදුවන්නේ ඒකයි කියලා. මේක මේ ඇයට කිව්වට තේරෙයි. කිව්වහම තේරෙයි. ඒ තේරීම නෙවෙයි අවශ්‍ය වන්නේ. Tamanටම අවබෝධ වෙලා පේන්නට ඕනේ මම කොච්චර කොයි දෙයක් කළත් කුසලයක් කළත් අකුසලයක් කළත් පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යාමක් හැර මෙතන වෙන මොකක්වත් නැහැනේ කියන කරුණ Tamanටම අවබෝධලා පේන්න ඕනේ. අපි එන බුද්ධ පූජාවක් හරි තියෙනවා නැත්නම් මේ බෝධි පූජාවක් තියෙනවා ධර්මාශ්‍රවණ මොනවා හරි කුසලයක් කරනවායි කියලා තමන්ගේ සිතේ ක්‍රියාදාමයක් තියෙනවා විඥානයේ පහළ වෙනවා විඥානස්කන්ධේ ඒකට අමතරව ඒ කරපු කුසල කර්මය කිරීමට හේතුපාදක වන විවිධ දේවල් හඳුනා ගන්නවා. බුදුහාමුදුරන්ගේ රූපයක් පේනවනම් මේ බුද්ධ රූපය, මේක ලස්සන එකක්, මල් පේනවනම් මේ මල්, මේ වසුවඳ කූරු ආදී වශයෙන් සංඥාවල් පහළ ඒකට අමතරව තමාගේ සිත තුළ වේදනාවක් ඇති වෙනවා. ඒ සමහරට මඳහත් වේදනාවක් වෙන්න පුළුවන්, නැත්නම් නිරාමිෂ සතුටු සුඛ වේදනාවක් වෙන්නටත් පුළුවන්. ඊට අමතරව තමාගේ සිත තුළ සිටිවිලි ධර්ම පහළ වෙනවා. සද්ධාව, භක්තිය, ගෞරවය, ප්‍රඥාව, චේතනාව වේදනාව ආදී ධර්මයන්. මේ ඔක්කොම සංස්කාර ස්කන්ධයට ඇද්දම්. දැන් මේ කුසල කර්මයක් කරන විට අසත්‍ය වශයෙන් සිදුවන්නේ අර විඥාන ස්කන්ධය, සංඥා ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංස්කාර ස්කන්ධ කියන ස්කන්ධ පහළ වීම. මේ ස්කන්ධ පහළ වුණොත් තමන්ගේ කයත් ඒකට අනුකූලව චිත්තජ රූප ඇති වෙමින් නැති වෙමින් යන නිසා වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි සතුටින් යුතුව හොඳ නිර්ාමිත ප්‍රීතියකින් යුතුව අපි හිතමු කුසල කර්මයක් කර කර ඉන්න. එතකොට අපේගේ මූණ හරි ප්‍රසන්නයි. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. දැන් මෙතන තේනවා අපිට අපේ අකුසල කර්මයට බාධා කරන කෙනෙක්. ඇවිල්ලා නිකන් මෙහාට මෙහාට යනවා, ශබ්ද බද්ධ කරනවා. එතකොට ඔන්න එයාට තරහා ගියා කියලා හිතන. එතකොටම අර මූණ කළු වෙනවා. ඒ කියන්නේ අර තරහසිතට අනුව මූණ වෙනස් වෙනවා. කුසල සිතට අනුවත් වෙනස් වෙනවා අකුසල සිතට අනුවත් මේ කය වෙනස් වෙනවා. එතකොට රූපස්කන්ධයත් ඇති ඇති නැති නැති යනවා. කුසල කර්මයක් හරි අකුසල කර්මයක් හරි කරනකොට. එතකොට කුසල කර්මයක් කළත් අකුසල කර්මයක් කළත් කර ඒ අකුසල කුසල කර්ම රැස් වුණාට සත්‍ය වශයෙන්ම පරමාර්ථ වශයෙන් සිදුවන්නේ පංචස්කන්ධ ධර්මයන් රැස්වීමක්. මේක Tamanටම අවබෝධ වෙන්න ඕන මම මොන දේ කරත් මේක නේද සිදුවන්නේ කියන එක. මේක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන රූපං රූපත්තා සංකතං අபிසංකරන්ති වේදනං වේදනත්තා සංකතං අபிසංකරන්ති සංඥා සංඥත්තා සංකතං අபிසංකරන්ති සංඛාරේ සංඛාරත්තාය සංකතං අபிසංකරන්ති විඥානං විඥානත්තා සංකතං අபிසංකරන්ති මේ රූපය උපාදාන කරගෙන මම මගේ කියලා හිතාන රූපයට කෙරේ තණ්හාව මානෙ දිට්ඨිය ආදී කටුණු වලින් යුතුව රූපේ ලැබෙන දේවල්මයි මේ රැස් කරන්නේ කර්ම රැස් කරනකොට වේදනාව උපාදාන කරගෙන වේදනාව අල්ලා හිතාගෙන වේදනාව මමේ මගේ කියලා හිතාගෙන වේදනාවට ඇලිලා බැඳිලා මේ විදිහට කටයුතු කරන පුද්ගලයෝ මේ කුසල කුසල කර්ම රැස් කරන විට වේදනාවල් ගෙන දෙන දේවල් රැස් කරන්නේ සංඥාව සංඛාර විඥාන කියන ශිෂ්‍යස්කන්ධය ඒ ආකාරයෙන් උපාදාන කරගෙන ග්‍රහණය කරන කටයුතු කරන තැනැත්තම් කුසල කුසල කර්ම රැස් කරන විට රැස් කරන්නේ සංඥා සංඛාර විඥාන කියන ඒ ඒ ස්කන්ධ ධර්මයන් උපදවා ගැනීමට හේතු වන දේවල්. එතකොට රැස්කලේ පංචස්කන්ධ ධර්මයන් උපදවා ගැනීමට හේතු දේවල්. ඒව රැස් කළා නම් අනිවාර්යයෙන්ම පංචස්කන්ධ ධර්මයන් ලැබෙන්නට ඕනේ. දැන් මරණ මොහොතේ මේවා සිහිපත් වෙනවා. සිහිපත් වෙනකොට මං කියවා හැම එකක්ම ආසන්න කර්මයක් කියලා. එහිදී සිහිපත් වන විට සිදුවන්නේ මොකද්ද? පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවිලත් ඇතිලා නැතිලා යන එක. අපි හිතමු කුසල කර්මය ශීපත් උනායි කියලා අර බුදුහාමුදුරන්ට තිබු බුද්ධ පූජාවම ශීපත් උනා කියලා හිතමුකෝ. ඒ ශීපත් වෙනට ඒ වෙලාවේ යාට මනසට දැනෙනවා එක. ඒ විඥානස්කන්ධේ. ඊළඟට මේ විදිහට රූප බුදුහාමුදුරන්ගේ රූප දෙනවා මේ මේ මත මන් පූජා කළා මේ බුද්ධ පූජා දේවත ආදී වශයෙන් සංඥා ඇති වෙනවා. ඒ වෙලාවේ ඇතිවෙච්ච වේදනාව සුඛ එකක් නම් සුභ එක නිර්ාමිෂ සුඛ වේදනාව මේ විදිහට මම සතුටින් හිටියා කියලා ඒ කර්මණු වෙනවා. ඊළඟට ඒ වෙලාවේ පහළ වූ කුසල සිත් ආදී චිත්ත සංස්කාර ධර්ම අරුබේනවා සම්පංචස්කන්ධ ධර්ම ඒ ශ්‍රීපත් කරන වෙලාවෙත් ඇති වෙනවා. ඒ ආසන්න කර්ම අවස්ථාවේ පංචස්කන්ධ ධර්ම ඇති වෙනවා. එතකොටම රූපස්කන්ධයත් ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ නාම ධර්මයන්ට අනුව. එතකොට මරණ මොහොතේදී සිද්ධියට එන මේ කර්මයට අරමුණු වන්නේ නැත්නම් ගති නිමිත්තට අරමුණු වන්නේ කර්ම කම්ම නිමිති ගති නිමිත්තට අරමුණු වන්නේ Tamangeema පංචස්කන්ධ ධර්ම. රැස්වීමක් සිදුවන්නේ පංචස්කන්ධ ධර්ම. එතකොට මේ පංචස්කන්ධ ධර්ම රැස්න දෙයක් මේ පුද්ගලයා මේ මරණ වෙලාවේ කරන්නේ. එහෙම කළා නම් නැවත තැනක උපදිනකොට පංචස්කන්ධ ධර්මම එන්නට ඕන. දැන් අපි හිතමු මේ පංචස්කන්ධ ධර්ම අතුරෙන් මේ එතකොට පංචස්කන්ධ ධර්මම රැස් කරපු නැත්තා අර පංචවෝකාර භව කියන එකකයි උපදින්නේ. ස්කන්ධ පහම තියෙන තැනකයි උපදින්නේ කුසල් අකුසල් වලට අනුකූලව ඒක සිදුවන. එතකොට අපි හිතමු මේ පුද්ගලයා රූපය කෙරෙහි සම්පූර්ණයෙන්ම රූපේ සම්පූර්ණයෙන්ම සිතට වැටෙන්නේ නැති අරූපාවච ධානය සිතක් උපදාගෙන ඉන්නේ. එතකොට රූපය අතහැරලා තියෙන්නේ. රූපේ හිතට අරමුණු වන්නේ. ඒක නිසා වේදනා සංඥා සංඛාර විඥාන විතරයි අරමුණු කරන්නේ. ඒක විතරයි මරණ මොහොතේ අරමුණු වන්නේ. ඒක නිසා ඔහු උපදිනකොට රූපයක් තියෙන ලෝකයක උපදින්නද බෑ. අරූපාවචර ලෝකයක උපදින්නට ඕන. චතුෝකාර භවයක උපදින්නට ඕන. අපි හිතමු මේ මේ පුද්ගලයා මේ සිත ගැන අන්තිමටම කලකිරලා සිත ගැන එපා වෙලා සිත නිසා තමයි මේ ඔක්කොම දුක් විඳින්න තියෙන්නේ. සිත නැත්තම් මට මොකක්වත් නැහැ. මේ සිත එපා එපා එපා දී චිත්තං දී චිත්තං කියලා මේකට නිග්‍රහ කරලා පරිභව කරලා මේ සිත කෙරේ බුද්ධම කලකිරීමකින් යුතුව කටයුතු කරනවා. මෙහිදී සත්‍ය වශයෙන් ප්‍රායෝගික වශයෙන් මේක මේ විදිහට සිදු වෙනවා කියලා මම කියන්න දන්නේ නැහැ. නමුත් එහෙම විය යුතුයි කියන උපකල්පනයේ පිටලයි මේ කතාව කියන්නේ. ඉතින් මේ පුද්ගලයා ඒ සිත සම්පූර්ණයෙන්ම සිත කෙරෙහි කලකිරිය සිටින නිසා මරණ මොහොතේදී සිත සිහිපත් වුණත් ඔහු සම්පූර්ණයෙන් ඒක අත්හරිනවා මේක එපා කියලා. ඒක නිසා රූපය ගැන ඇලීමක් පමණක් පවතින නිසා ඔහු අසඤ්ඤතලයේ පමණක් උපදිනවා සිත නැති කය විතරක් තියෙන බක්ම ලෝකයක උපදිනවා. මේ විදිහට ඒ මරණ මොහොතේ සිහිපත් උනේ පංචස්කන්ධ ධර්ම වෙන්න ධම්ම හෝ නැත්නම් ස්කන්ධ ධර්ම හතරක් හෝ ඒ ස්කන්ධයක් වෙන්නට පුළුවන්. ඒ සිහිපත් වීමට අනුකූල වන ආකාරයෙන් ඇවත දැනක උපදිනවා මේ විදිහට ජාතිය ශ්‍රිය. දැන් මේ බව බුදුරජාණන් වහන්සේ මෙලෙස ප්‍රකාශ කරනවා. උපයෝ භික්ඛවේ විමුක්තෝ අනුපයෝ උපයෝ භික්ඛෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ. මේ තණ්හාව, මානය, දිට්ඨිය, අවිජ්ජාව ඕය ආදී දේවල් තියෙනවානේ. මේවට තමයි මේ උපය කියන වචනේ පාවිච්චි කරන්නේ. මෙවැනි දැනත්තා මෙවැනි දේවල් වලින් යුතු දැනත්තා. ඒ කියන්නේ තණ්හාවක් තියෙනවා, දිට්ඨියක් තියෙනවා, මානයක් තියෙනවා, මම කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීම තියෙනවා. ඊළඟට මේ ඔක්කොම ලෝකේ ඉඳ භවයේ රැඳී සිටින ආශාව තියෙනවා, උපාදාන කරගෙන ඉන්නවා. මේවා තමයි උපය කියන්නේ. මේවෙන් යුතු පුද්ගලයා අවිමුක්තෝ මේ සංසාරේ නිදහසලා නැහැ නැවත උපදිනවා. ඔහුගේ උපදීම සිදු වෙනවා, ජාතිය සිදු වෙනවා. අනුපයෝ මේ ඔක්කොම අතහැරපද නැත්තම් විමුක්තෝ නැවත උපදින්නේ ජාතිශ්‍ය වෙනවා රූපූපයමෝ වික්කේ රූපූපයමෝ වික්කේ විඥානං තිත්තමානං තිත්තේ රූපාරම්මන රූපේ පටිච්ච සම්නං දූප සේවනං බුද්ධිම් පිටුල්ලං වේපොල්ලං ආපජී ළඟට බුදුහාමුදුරු කියන මේ රූපය මේ විදිහට උපාදාන කරගෙන සිටින තැනත්තා තමන්ගේ රූපය බාහිර ලෝකයේ තියෙන අජීවී සජීවී රූප ඒ වගේම මම කියන්නේ රූප භව කියලා එකක් මේ රූප භව බ්‍රහ්ම ලෝක 16 මේ උපාදාන කරගෙන තැනත් ඉන්න තැනත්තාට රූපාරම්මන රූපේ පතිතමයි රූපයම අරමුණු කරගෙන රූපේම පිහිටලා නන්දූප සේවන නන්දේ කියන්නේ සතුටයි ඇලීමයි දෙකටම මේකෙන් සේවණේ වූ ඒකෙන් හරියට රෙද්දකට වතුර දැම්මාම ඒක තෙතමනේටපත් වෙනවා අන්න ඒ වාගේ මේකෙන් තෙතමනේටපත් වූ නන්දෝප සේවණං මේ විඥාණය ඒ කියන්නේ අර මරණ මොහොතේ ඉදිරිපත් වෙන විඥාණය කර්ම විඥාණය කියලා එකට කියන්නේ බුද්ධින් විරුල්ලම් බේපුල්ලම් ආපජ වැඩෙනවා ඒක නැවත නැවත දියුණු වෙනවා වේපුල්ල භාවයටපත් වෙනවා කියන්නේ වැඩෙනවා දියුණු වෙනවා. ආපජ්ජේ මැදෙනවා. ඊළඟට වේදනෝපයං වේදනාව කෙරේ ඒ ආකාරයෙන් අල්ලගෙන බදාගෙන සිටින තැනැත්තාට ඒ වේදනාව සිහි වෙලා අර කර්ම විඥානේ ඉදිරිපත් වෙනවා. ඊළඟට කියනවා සංඥාව උපාදාන කරගෙන සිටින කෙනාට සංඥාව අරමුණු කරා සංඥාවේ පිහිටලා ওই කර්ම විඥානය එළඹෙනවා කියලා. ඊළඟට කියනවා සංස්කාර උපාදාන කරගෙන සිටින පුද්ගලයාට ඒ සංස්කාර අරමුණු කරලා සංස්කාර වල පිහිටලා මේ කර්ම විඥානය එළඹිලා ඒ කර්ම විඥානය වැඩි දියුණු වෙලා යනවා කියලා. යෝබික්කේ මන්වදීය අහමඤ්ඤතර රූපාඤ්ඤතර වේදනාඤ්ඤතර සංඥාඤ්ඤතර සංකාරේහි විඥානසාගතින් වා ගතින් වා චතින් වා උප්පත්තින් වා උද්ධින් වා විරෝල්ලං වා බේපොල්ලං වා පඤ්ඤාපේසාමේති නේතං විජ්ජති යම් කිසි කෙනෙක් කියනවා නම් මේ කර්ම විඥානය ඉදිරිපත් වෙනකොට රූපයකින් තොරව වේදනාවකින් තොරව සංඥාවකින් තොරව සංස්කාරයකින් තොරව ඒක ඉදිරිපත් වෙනවා කියලා. ඒක එහෙම මම මෙහෙම එකක් පනවනවා කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒක කවදාවත් සිදු නොවන දෙයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන කාරණාව අපි භව නිරෝධය ගැන කතා කරනකොට කියන්නම් මේකේ ඉතුරු කොටස රූප දහත්‍යකෝ බික්ඛේ බික්ඛුනෝ රාගෝ පයිනෝ හෝති දාගස පහනා වච්චිත්ත ආරාමණං පටිච්චා විඥානස නොහෝති කියලා. කියන්නේ රූපේ රාගයේ සම්පූර්ණයෙන් යම් කිසි කෙනෙක් නැති කරලා තියෙනවා. තමන්ගේ රූපය, බාහිර ආයගේ රූප, පණ ඇති රූප, පණ නැති රූප, ඒ වගේම රූපාවචර ලෝකේ මේවා කෙරෙහි තියෙන රාගයේ සම්පූර්ණයෙන්ම රාගෝ පහිනෝ හොති ඇලීම බැඳීම ආශාව ඔක්කොම ප්‍රහීන කරලා නැත්තටම නැති කරලා රාගස්ස පහන මේ ආකාරයෙන් රාගය ප්‍රහාණය කරපු නිසා වොච්චිත්තත ආරම්මන මේ කර්ම විඥානෙට පිටින් අරමුණක් නැහැ අරමුණ කැපිලා වච්චද ආරම්මන පටිච්චා විඥානසනෝ හෝති මේ කර්ම විඥානෙදී ඉන්න තැනක් නැහැ. පිටින්නට තැනක් නැති වෙනවා. ප්‍රතිෂ්ඨාවක් නැති වෙනවා. මේ විදිහටම කියනවා වේදනාවට, සංඥාවට, සංඛාර වලට, විඥාන වලට. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයන් කෙරෙහිම තියෙන රාගය සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙනවා එතකොට රූපේ කියනකොට මා කිව්වා අර රූපාවචර ලෝකත් ඇතුළුව කියලා. එතකොට වේදනා සංඥා සංඛාර විඥාන කියනකොට අරූපාවචර ලෝකත් ඇතුළයි. ඇතුළත්. වේදනාව කියනකොට කාමාවචර වශයෙන් මේ ඉන්ද්‍රියම් පිනවල ලබන වේදනාව පමණක් නෙවෙයි ධ්‍යාන සම්පන්නත් සඳහා ඇති වෙන වේදනාව නැත්නම් ඵල සමුවත් වලට සමවැදලා විඳින විට නිවන්සෝ අත්දකින්නකොට අත්දකින්න වේදනාවල් ආදී සියලුම වේදනාවල්. සියලුම සංඥා, සියලුම සංකාර, සියලුම විඥාන. කිසිම එකක් කෙරේ කිසිම ඇලීමක් බැඳීමක් නැතුව සියලුම ඒ රාගය සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා තියෙනවා නම් මේවා කෙරේ තියෙන රාගස්ස පහනා රාගය ප්‍රහාණය වෙච්ච නිසා පතිත්තා විඥානසනෝ හෝති විඥාණයට පිහිටන්නට තැනක් නැති වෙනවා කර්ම විඥාණයට එළඹෙන්නට බෑ ඒක නිසා උපදීමක් ඇති වෙන්නේ ඒ ඉපදීම නැති වෙන ආකාරය කියනකොට මම ඒක ඇල කියන්නේ එතකොට මේ විදිහට ප්‍රතිසන්දි විඥානයක් ගිහිල්ලා නැවත තැනක උපදින ආකාරය ගැන යම් කිසි කෙනෙක් පැහැදිලි වශයෙන්ම දකිනවා නම් ඒක ඔහුගේ සිත තුළ තියෙන සම්මාදිට්ඨිය. ඒක හරියට දකින්නට පුළුවන් වෙන්නේ භවනා දියුණු කෙනෙකුට පමණයි. විශේෂයෙන්ම මේ නැවත උපදීම සිදුවන්නේ මෙහෙමයි කියලා ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් වන්නේ ඒක ගැන අවබෝධයක් ඇති කරගන්නට පුළුවන් වන්නේ ජාතිය සේවන්නේ මෙහෙමයි කියලා දකින්නට පුළුවන් වූ රහත්ත්ව කෙනෙකුට පමණයි. අනිත් අයට නිකම් මේ ඒවා පිළිබඳ සිතින් ඇති කරගන්නා දැනීම් පමණයි සිදෙන්නේ. මම අද මේ කීවේ මේ ඇයට න්‍යායාත්මක කරුණු ටිකක්. ජාතිය ඇතිවීමේ සමුදය භව සමුදයා ජාති සමුදය කියන එකයි අපි මේ කියවේ. මේක දිගටම ඊළඟ කොටස කියන්න මේ වගේම කාලයක් මට යොමු කරන්නට යොදු කරන්න යොදන්නට සිදු වෙනවා. ජාති නිරෝධය කරන්නට නම් භව නිරෝධ කරන්නට ඕනේ. භව නිරෝධා ජාති නිරෝධෝ කියලා. ඒක ඊළඟ දවසට කතා කරනවා ඊළඟ දවසට කතා කරනකොට මේකේ අපි මේ ඉදිරිපත් කරේ මේ දක්වා න්‍යායාත්මක කරුණයි කියලා කියව මේකේ ප්‍රායෝගික පැත්ත ගැන ධර්මයක් මේ ඇයට තේරෙන කරුණු පමණක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රායෝගික කරුණු දකිනකොට තමයි අර කියපු කරුණ දකින්නට පුළුවන් මොන කරුණද මේ જાතිය දකිනවා නම් જાති සමුදය දකිනවා නම් જાති නිරෝධය දකිනවා නම් જાති නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දකිනවා නම් ඔහුට කාමරාගනුසය නැති කරලා පටිඝානුසය නැති කරලා මාන දිට්ඨියනුසය නැති කරලා අවිජ්ජාව දුරු කරලා විද්‍යාව උපදවාගෙන මේ ජීවිතේන රහත් වෙලා දුක කෙලවර කරන්නට පුළුවන් ඔය කියපු කරුණ සිදුවන්නේ කොහොමද කියලා අත්දකින්නට පුළුවන් වන්නේ ඒ ප්‍රායෝගික පැත්ත හරියට අවබෝධ කරගත්තොත් පමණයි. ওই න්‍යායාත්මක කරුණු දැනගත්තට ඒකෙන් ඒක සිදුවන්නේ නැහැ. ඉතින් මේ අය ඊළඟ දවසට සති සති දෙකක් තියෙනවා මේ ඊළඟ දේශනෙට මේ මේ අය සඳහා කරන දේශනෙට ඒ සති දෙක කාලය තුලදී මේ අයගේ දැනුමේ ප්‍රඥාවේ මට්ටමට අනුව කල්පනා කරලා බලලා තේරුම් ගන්න අවබෝධ කරගන්න බලන්න ජාතිය සිදුවන්නේ කොහොමද නැවත ඉපදීමම සිදුවන්නේ ප්‍රායෝගික වශයෙන් කොහොමද කියලා පුළුවන්ද කියලා තේරුම් ගන්න බලන්න මේ ජාතිය නිරුද්ධවන්නේ කොයි ආකාරයෙන්ද කියලා ප්‍රඥායාත්මක නෙවෙයි ප්‍රායෝගික වශයෙන් සිදුවන්නේ කොහොමද කියලා දකින්නට ටිකක් උත්සාහ කරලා බලන්න මේක සත්‍ය වශයෙන් දකින්න පුළුවන් වන්නේ රහත් වෙච්ච කෙනෙකුට අනිත් අයට අඩු වශයෙන් ප්‍රඥාවකින්වත් දකින්නට පුළුවන් ප්‍රායෝගික වශයෙන් නැති වුණා. එතකොට මේ ධාතිය, ධාති සම්බදේ, ධාති නිරෝධේ, ධාති නිරෝධ ගාමිනී පටිපදාව දැකීම තුළින් කොහොමනම් කෙනෙකුට සෝවාන් වෙන්නට පුළුවන්ද, සකදාගාමී වෙන්නට පුළුවන්ද, අනාගාමී වෙන්නට පුළුවන්ද, රහත් වන්නට පුළුවන්ද කියන කරුණ ගැන ටිකක් හරි කල්පනා කරලා බලන්න. එහෙම බලනකොට Tamante ඒක හරියට අවබෝධ වෙනවා නම් පෙනී යනවා නම් ඒ පැත්තටම මානසිකාර පවත්වාගෙන තව තවත් ගැඹුරින් ගැඹුරට යන්න සිත යවන්න. චිතට ඉඩ දෙන්න ඒවා ඒ අවබෝධයන් ගැඹුරින් ගැඹුරින් ගැඹුරින් තව තවත් ගැඹුරින් අවබෝධ වෙන්නට. එහෙම අවබෝධ වී යන විට සමහර විට මේ නාම රූප ධර්මයන් නිරුද්ධ වීමෙන් ලැබෙන නිවන පවා අත්දකින්නට පුළුවන් වේවි. එහෙම නැත්නම් මෙතන මේක කියන්නේ මේ කරුණ හරියට අවබෝධ වුණාට පස්සේ මේ නිර්වාණ ධාතුව අත්දකින්නට පුළුවන් කියලා. එතකොට මේ දක්වා මේ ඇයි කියවේ කලින් කරපු දේශනාවේ සුළු කොටසක් කියන්නේ ජරා මරණ, ජරා මරණ සමුදය, ජරා මරණ නිරෝධය, ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැකීම තුළින් කෙසේනම් කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන්ද කියන කරුණ. ඒ පිළිබඳ ප්‍රායෝගික විස්තරයක් ඉදිරිපත් කළා නෙවෙයි ඒ මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ විදිහට නිවන ලැබෙනවා කියන කරුණ පමණයි පෙන්වන්න කලේ. විස්තර කරනවා නම් සෝවාන් මාර්ගඵල සිද්දතිස රාහත්ඵල සිද්ද දක්වා ওই සෑම ක්‍රමයක් තුළින්ම මාර්ගඵල ලැබෙන ආකාරය විස්තර කරන්නට ඕනේ. ඒක විස්තර කරන්න පැය 10ක් 15ක් නෙවෙයි ඊටත් වැඩි කාලයක් අය කරන්න ඕනේ. ඒකෝට මේ දේශනාව මම හිතන්නේ අවුරුදු 25කින් මම නිම කරන්න හම්බෙන්නේ සම්මා දිට්ඨිය ගැන කරන එක. ඒක නිසා අපි මේ විදිහට කිටි කලේ. එතකොට ඊළඟට අපි ප්‍රකාශ කළේ ජාතිය, ජාති සමුදය, ජාති නිරෝධය, ජාති නිරෝධ සකදාමිනී පටිපදාව කියන කරුණ හරියට අවබෝධ කරගත්තා නම් එතකින්ම කෙනෙකුගේ ශිත තුළ සම්මාදිට්ඨිය පීතනවා එතකින්ම ඔහුට පුළුවන්කම තිබෙනවා මේ රහත් භාවයේ හෝ මෙලන් මාර්ගඵලයක් ලැබලා ධර්මයේ පිළිබඳ නොසලෙන් ශ්‍රද්ධාවක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙලා ධම්මාදිට්ඨිය ඍජු කරගන්නට එතකොට ජාතිය කියන්නේ මොකද්ද? අර අණ්ඩ ජලාභ සංසේදෝ උපවාදික වශයෙන් ඕනෑම තැනක යම් තැනක මරුණාට පස්සේ ගිහිල්ලා පුනර්භවය ගෙන දෙනවනම් ඒකට තමයි ජාතිය කියන්නේ. ජාතිය ගෙන දෙන හේතුව මොකද්ද? ජාති සමුදේ. කුමක් නිසාද කුමක් ප්‍රත්‍ය කොටගෙන මේ જાතිය ඇති වෙනවද? එතකොට ඒකට දීපු පිළිතුර තමයි භව සමුදය ජාති සමුදය භවය නිසා ජාති සිදු වෙනවා. මේ භවය කොටස් දෙකක් අපි ප්‍රකාශ කළා උත්පත්ති භව කර්ම භව කියලා. උත්පත්ති භව කියන්නේ ලෝකවල මේ ලෝකවල කියනකොට ඒකෝකාර භව චතෝකාර භව පංචෝකාර භව සංඤී භව අසංඤී භව නේසංඤී ඥාසංඤී භව කාම භව රූප භව අරූප භව කියලා නම ආකාරයකින් බෙදලා ඒ පොත්වල දක්වා තියෙන ඒ කරුණ මේ ඇටේ කරුණ අපි කියනවා. ඊළඟට කම්ම භව කියන්නේ මේ කුසල කුසල කම්ම ශක්තියෙන් මේ කුසල කුසල කම්ම ශක්තියෙන් එන නියාමයක් තියෙනවා මරණ මොහොතේ ඒක තමයි ගරුක ආසන්නාචින්න කටත්තා කියන එක. එතකොට ඒ කර්ම එතන ඉදිරිපත් වෙනකොට සමහරට කර්ම මේ සිහිපත් වන්නට පුළුවන් නැත්නම් කර්ම නිමිත්තක් වශයෙන් සිහිපත් වන්නට පුළුවන් නැත්නම් ගත නිමිත්ත පවා සිහිපත් වන්නට පුළුවන්. මේ ආකාරයෙන් කර්ම කර්ම නිමිති ගත නිමිති කවර සිහිපත් වුණත් ඒ වෙලාවේදී ඒ මරණ මොහොතේදී ඒක ආසන්න කර්මයක් බවට පත් වෙන නිසා නිසා නැවත ඉදීම සිදුවන්නේ ආසන්න කර්මයෙන් කිව්වත් වඩාත් නිවැරදි කියන කරුණ කිව්වා මේක මගේ අදහසක්. එතකොට පොත්වල තියෙන එකක් නෙමෙයි. ඒ කර්ම විඥානය කියන්නේ මරණ මොහොතේදී නැවත ඉපදීමට හේතු වන කර්ම ශක්තියට ඒ කර්ම විඥානයට අරමුණු වන්නේ පංචස්කන්ධ ධර්ම බවයි ප්‍රකාශ කළේ පංචස්කන්ධ ධර්මෝ ඒ වගේ වෙනත් ස්කන්ධ ධර්ම. ඒ කියන්නේ ස්කන්ධ හතරක් හෝ ස්කන්ධ එකක් හෝ ස්කන්ධ පහක්. මේකට හේතුවක් වූයේ මොකද්ද? කර්ම රැස් වෙන විටත් පංචස්කන්ධ ධර්ම රැස් කළ නිසා. ඒක නිසා එතෙන්දී සිහිපත් වුණු කර්මයේ ස්කන්ධ ධර්මයන්ට අනුකූලව නැවත නැවත සත්‍යයක් උපදිනකොට ස්කන්ධ ධර්මයන් පහළ වෙනවා ඕපපාතික වශයෙන් හරි මව කුෂක වැහැටි ගැනීමෙන් හරි අණ්ඩජ වශයෙන් හරි දලාබුජවන කොයි ආකාරයකින් හරි එතකොට යම් කිසි කෙනෙක් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි උපාදානින් යුතුව කටයුතු කළ කර්ම සංස්කාර රැස් කරලා තියෙනවා නම් කර්ම විඥාණයට එළඹ සිටීමට එතන තියෙන ප්‍රතිෂ්ඨාවක් පිටා සිටින්නට තැනක් තියෙනවා මේ පංචස්කන්ධ ධර්මයන් සම්පූර්ණයෙන්ම කෙරේ තියෙන රාගය සම්පූර්ණයෙන්ම ඇලීම බැඳීම සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරලා තනේ සිදෙනවා එවැනි කෙනෙකුට මරණ මොහොතේදී කර්ම විඥානයක් එන්නට තැනක් නෑ ඒක නිසා ජාතියට නැවත උපදීමට හැකියාවක් නෑ ජාතිය නිරුද්ධ වෙනවා ඒක ඊළඟ දවසේ අපි කියන්නම් කිව්වේ. හොඳයි ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් මේ ඇටත් නිවන් සුව ලබා ගැනීමට ලැබේවා කියලා ආශිර්වාදනය කරමින් මේ අනුශාසනාව මෙතනින් අප නිම කරනවා. දෙවියන්ට අපි පින් දෙමු ආකාශත්තාජ කියන පාඨයකම ආකාශත්තාජ බුම්මත්තා දේවානාංගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්ඛන්ත ශාසනං ආකාශත්තාජ බුම්මත්තා දේවානාංගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්ඛන්ත දේශනං ආකාශත්තාජ බුම්මත්තා දේවානාංගා මහින්దికා යන්තං අනුමෝදිතා චරණ රක්ඛන්තු මං පරන්ති ප්‍රාර්ථනේ කනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වන්නෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ සීලෝම කුසල සත්‍ය මේ තත්ිමනේ සනසීමට වාසනා ශක්තිය උදා වේවා විවාදන සීලස්ස නිච්ඡං වද්ධාප්සායනෝ චත්තාරෝ ධම්මා මුද්දන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේ වෙච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ජතු තමද දෙනාටම නිවන් සුවමත්පත් වේවා